ඒ හැම ગાතාවක්ම වගේ එකක් අර මේ ඒකෝචරේ කග්ග විශාන කප්පෝ කියන පාඨයෙන් පදයෙන් තමයි නිම වෙන්නේ නැත්නම් ධ්‍රුව පදයක් වශයෙන් නැවත නැවත අපිට දකින්න හම්බ වෙනවා. මේ ગાතාවේ හතරෙන් පදය ඒ ඒකෝචරේ කග්ග විශාන කප්පෝ. ඉතින් මේ ગાතා 40 සහිත මේ කග්ග විශාන නමින් හඳුන්වන මේ සූත්‍රය ත්‍රිපිටකයේ කොද්දක නිකායේ සුත්ත නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේ තියෙන තවත් විශේෂයක් තමයි ඒ සුත්ත නිපාතේ පොයි සූත්‍රයත් වගේ ගාථාවලින් සංග්‍රහ වෙලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂය තමයි මේක අර්ථකතනේ දීලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදියට. ඒ කියන්නේ තනියම නිවන් දැකපු උතුමන් වහන්සේලා අනුන්ගෙන් උපදේශ රහිතව නිවන් ලැබුව ඇත්තෝ අනුන්ට බණ කියලා නෑ. නමුත් එයත් අංගේ ඒක හිතට පහළ වෙච්ච නැත්තම් කියවිච්ච උදාන ගාතාවක් හදපත් ලැබ නැගලා එන අදහසක් පස්සේ තමයි මේ ගාථා එක එකක් නම් කරලා තියෙන්නේ. මේ සර්වචන් වහන්සේ වපට සිහිපත් කරලා දෙනවා. ඒ පසේ පුත්‍ර ජානන් වහන්සේලාගේ තියෙන සුවිශේෂී වූ උදේකලාව ඒකචර ගතිය ඒක විහාරී ගතිය පෙන්වනවා. ඒ නිසා මේ සූත්‍රය ගාක් වෙලාවට ඒ වගේ හුදකලාව ප්‍රිය කරන ඒකචර ජීවිතය ප්‍රිය කරන නැත්නම්ගේ ජප මන්ත්‍රයක් පාටපත් වෙලා තියෙනවා. ඒ වගේම ගණ්‍යා කෙරෙහි ඇලෙන කුලයා කෙරෙහි ඇලෙන ඇත්තෝ අහලවත් නැති සූත්‍රයක් පාටපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ සූත්‍රය විග්‍රහ කරලා බලනකොට මේ විපස්සනා පැත්තකින් ඒක පේනවා ඒක මේ පස්සේ බුදු වීම සඳහා පාරමිතා පුරණායටම වෙන් කරන්න වෙනම ධර්ම කොටාශයක් නැහැ. අපේ ප්‍රතිපදාම තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒක රහත් බව පතන බෝසතාන් වහන්සේ නමකට හෝ සම්මා සම්බුද්ධත්වයේ පතන බෝසතාන් නමකට හෝ එහෙම නැත්නම් මොන ක්‍රමයෙන් හෝ මේ ජීවිතයේ මේ ආත්මේම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට එක විදිහට වැඩ ගන්න පුළුවන් සරුවචන් වහන්සේගේ අනුකුත් සූත්‍ර දේශනා වගේ. නමුත් විශේෂතාවයකට දකින්න තියෙන්නේ හුදේකලාව එහෙම නැත්නම් වෙනත් ශාස්ත්‍රික වචනයක වචනයක හඳුනනවා විවේකය මුල් තැන් ලීලා සලකලා කටයුතු කරන්නේ. ඉතින් මේ අද ඉදිරිපත් කරපු ගාථාවෙත් අටුවාව සඳහන් කරන්නේ ලෞකික වශයෙන් ලෝකීය ඥාන ජයග්‍රහණ කීර්ති ප්‍රශංසා ලැබපු පෙරවිසු යම් රජ කෙනෙකුට මේ ඥාන විරාගයේ පිනිස විමුක්තිය පිනිස මට යොදවන්න බැරිද කියලා එකපාරට හිතට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කාටවත් වෙන එකක් නෙවෙයි. කාට හරි ලෞකික ලෝකේ සැප හම්බ වෙනවා නම් ඒක දිගේම ඇදිලා ගිහිල්ලා ලෝකයේ සක්විතරජ වෙන්න හදනවා මිස මේ ලැබෙන ඥානය ඇතුළතට යොමු කරවලා ලෝකුත්තර පැත්තට යොමු කරලා විරාගයේ පිණිස විමුක්තිය පිණිස යෙදෙනවා කියන එක කෙරෙන්නේ නැති වෙනවා. ඒකට තමයි බුදු කෙනෙක් එන්න ඕනේ. ඒ නිසා මේක ඇතුළට යන ගමන. නමුත් මේ රජතුමාට ඒක සිද්ධ වුණාට පස්සේ එතුමා ඒ ලෝකේ ජයශ්‍රී රජ සම්පත් ලබා ගන්නට යම් ඥානයක් පාවිච්චි කරලා ඒ සියලුම ඥාන ඇතුළත ජය ගැනීම සඳහා විරාගයේ සඳහා විමුක්තිය සඳහා යෙදුවට පස්සේ එතුමා පරෝපදේශ රහිතව ඒ බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කර ගන්නවා පසේ බුද්ධ රාජ්‍ය ඊට පස්සේ කරන උදාන ගාතාවක් විදිහට තමයි මේක විස්තර කරන්නේ. ඒ නිසා ඒ අමෝරාවෙන් ඇති වෙනාර හැබැයි වෙනස මයිලක තියෙන මේ හැම ලෞකික ඥානයක්ම ලෝකෝත්තර පැත්තටම යොදවන්න ඕනේ විමුක්තිය පිණිස විරාගය පිණිස නිබ්බිදා පිණිස නිරෝධය පිණිස යොදවන්න ඕනේ කියන කාරණාවවට පස්සේ ඒ කෙනෙක් තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරන හැටි සහ ඒක හදපක්ෂම නැගලා එන දානයක් විදියට ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එකයි මේකෙන් අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදියට මේක අපි පසිය බුදුජාන වහන්සේගේ මුදාන ගාතාවක් පැත්තෙන් බලලා හෝ එහෙම නැත්නම් දැනට හොඳටම වැඩ කටයුතු වල බහුල විහිර වෙලා චලවා ගන්න බැරුව කණ්‍යා කෙරෙහි ඇලිලා කුලයා කෙරෙහි ඇලිලා ඉති ආදීනව තේරුම් ගත්ත කෙනෙක් කියන එක කලාතුරකින් වෙන්නේ වෙන්නේ නැහැ. ඔකට වැටුණාට පස්සේ ආයේ ගොඩේන මගක් පේන්නේ නැහැ. නමුත් ඒකේ ආදීනව වටහාගත්ත කෙනෙකුට නම් මේකෙත් එක සමාන්තර ගතියක් තියෙනවා. මේ උදාන ගාතාවත් එක්ක හදා බෙදා ගන්න ගතියක් තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය සර්වචනාසිකේ අනිකුත් දේශනාත් එක්ක වෙනසක් වෙන්නේ. ඒ විදිහටම සමාන්තරව යනවා. ඒන්නේ ඒ විදිහට තමයි අටුවාව සමහර වෙලාවට උත්තර බඳලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ විවේක තුන. නැත්නම් හුදේකලාව, උත්තරීතර හුදේකලාව මේකෙන් හුවා දක්වන පැත්තක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ගෙදර ඉඳලා නිවන් දකින්න කැමති කට්ටියක් ඉන්නවනේ. ඒ නැත්නම් නිවන ගෙදෙට්ට ගෙනියන්න ගන්න කැමති කට්ටියට මේ ධර්ම ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලැහැත්ති නිවන Tamanට ඕන විදිහට හැඩ ගහලා ගන්න. එහෙම නැතුව නිවන ප්‍රතිපදාවට ඕන විදිහට Taman හැඩ ගහන්න කැමති නැති අයට මේක හුඟක් කරාට ගැලපෙන්නේ නැහැ. මේක නිකන් මේ ග්‍රීක භාෂාවක් වගේ තමයි තේරෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒක ඔක්කොම පුස් වැඩ බාහිරෝපේ විතරයි නිවන ලබන්න නම් තමන් නිවනට අනුව ප්‍රතිපදාට අනුව තමන් හැට ගැහෙන්න ඕනේ ශික්ෂණයටපත් වෙන්න ඕනේ කියන මේ හැබෑවෙන් සැත් වෙච්ච කෙනෙකුට නම් මේක මේ පෙන්නට අතර තියෙන කතාව වලින් වැඩක් ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ පටිසල්ලාණං ඥානං මරිච්ච මානෝ. මේකෙදි පටිසල්ලාණය කියන එක පටිසල්ලානාරාමත්තං කියලා කියන්නේ හුදේකලාවට ඇති කැමැත්ත. ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී කායික වශයෙන් වෙන්වීමට ඇති කැමැත්ත ඒක සාමාන්‍යකෙත ඇති අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා පෙන්වන්නේ පටිසල්ලාණය. පටිසල්ලාණය කියනක සමහර වෙලට රහස් ස්ථානය කියලාත් පෙන්වනවා. බුදුජානන් වහන්සේ හවස් වදියේ පටිසල්ලාණේ නැගිට ලෙඩ වෙලා හිටියා වූ ඒ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බලන්න ගිජ්ජපුත් පර්වතයට ගියා කියලා වගේ තැන්වල පටිසල්ලාන වචනේ සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ සර්වඥාන්සේගේ ඒ පිරිසත් එක්ක සම්බන්ධතාව නැතුව පරියංකයකට ගියා. එහෙම නැත්නම් විවේකීව සක්මන් භාවනාවකට ගියා කියන අදහසක් තියෙනවා. ඒ නිසා මේ පටිසල්ලානාර්ථය ගන්න කායි විවේකයේ කියලයි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ අද කාලේ දක්වන අබිනිෂ්ක්‍මණයේදී කීගේ අතහැර යාම කියලා අපි සඳහන් කරන්නේ මහා අබිනිෂ්ක්‍මණ ඔන්නෝකයි සඳහන් කරන්නේ. අපි මේ කායික වශයෙන් කුලයා කල කුලයා කෙරේ ගණයා කෙරේ බැඳි ඥායන් කෙරේ නිශ්චල චංචල දීපල වස්තු කෙරේ ඇති බැඳීම අතහැරලා දානවා. ඉතින් ඒක කොච්චර අමාරුද කියන එක දැනගන්න පුළුවන් පැවිද්දන්ට සාපේක්ෂව ගිහියෝ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා. ඉතින් උංග ගිහියන්ට මේක ඒක දන්නේ නැතුව ඇති දැනගත්තත් කියලා වෙන්න බෑ. ඒ ඒකෙන් පේන්න තියෙනවා. ඒක තියෙන අපහසුකම ඒ වාගේම යම් කිසි කෙනෙකුට තමන්ගේ නෑයන් වස්තුවව අතහැරලා යනවා කියන එක ਸਰවචනාංශේ පෙන්ලා දීලා තියෙනවා. හොඳටම වයසට ගිහිල්ලා තමන්ගේ අඹුවත් රැලි වැටිලා කොද කොඳ කුදු වෙලා ඉන්න ගියක් නැතුව පැලක ජීවත් වෙනවා මේ පැත්තෙන් ආපු කවුරුට එහා පැත්තේ යන්න පුළුවන් තරම් පැලී පැලලි දිරලා රැයට කණ්ඩ තියෙන්නේ මුන්නට පතක් විතරයි ලබු කට්ටක ඒකට විතරයි බඩු උපකරණ තියෙන්නේ හිත කණ්ඩ හම්බ කරන්න ඕනේ එහෙ වුණා කීපට වුණත් ඒ දිරච්ච පලාතරින්වත් බෑර නාකි අඹුසිඟිත් අතරින්වත් බෑ ලබු කට්ට අතරින්වත් බෑ හිත හම්බ කරගන්න කණ්ඩ තියෙන ගෙවිච්ච දෑකත් අතරින්වත් බෑයි කියලා ඉතින් එහෙමනම් කුමරු කුමරි ශප විඳින මධ්‍යම වයසේ සැප සම්පත් ඇති කෙනෙක් ගිහිගත වෙනවා කියන එක කනගස් පෑවා ජීවිතයෙන් අහස බලන්නට වැඩිය අමාරුයි. ඉතින් ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් මේක ටිකක් තව ඕනනම් උපදාලා කිය හැකියි. කිව්වට මොකද ඒ ප්‍රතිසල්ලානේ ලබාගත් ඇත්තන්ගේ පැත්තෙන් බැලුවොත් සංඝයා පැත්තෙන් ලබාගත් කට්ටියකින් ඔය ගිහියන්ට පැවිද්දන්ගේ අනුපාතයට වැඩිය අඩු අනුපාතයක් විතරයි ඒකෙන් මේ චිත්ත විවේකේ ලබා ගන්න තියෙන්නේ. ඒ කාය විවේක ලැබිච්ච පළියට චිත්ත විවේක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තමයි අමාරුම දේ කාය විවේකය. නමුත් කාය විවේකේ ලබාපු ඇත්තන්ගේ තියෙන දුක් හැට කරදරක වරනකොට ගිහියන්ගේ දේෙන් කිසිම වෙනසක් නැහැ. ඒ මොකද ඒ ඇත්තෝ ඊගාවට කරන්න තියෙන චිත්ත විවේකයේ පැත්තෙන් බලනකොට නන්නත්තරයි. කිසිම කෙනෙකුට හැඟීමක්වත් නැහැ. හැඟීමක් තියෙන කෙනා අර නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා පුදුමාකාර වෙහසක් අර ගිහි ගෙදර කාමක සැප භෞතික සම්පatti භෞතික ඥාන ලබා ගන්නට කරපු උත්සාහයට වැඩි උත්සාහයක් මේකදී කරනවා චිත්ත විවේකේ ලබා ගන්න ඒ චිත්ත විවේකය මේ අටුවාවේ මේ කාතාවේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ඥාන කියන වචනය ලක්කනුපනිඥාන පච්චනීක ඥාන කියලා ධ්‍යාන જાති දෙකක් ඒ පච්චනීක ධර්මයන් දවන සුළු ස්වභාවය තමයි සමතය කියලා කියන්නේ. සමත ධාන. ඒකට කියන්නේ නිවන ධර්ම නැති කරනවා කියන එක. පච්චනීක ධර්ම කියලා කියන්නේ හතුරු ධර්ම නිවන ආවරණය කරන ධර්ම. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ නීවරණ ධර්ම මෙවයි මෙවයි කියලා හරියට තේරුම් අරගෙන ඒත් ඒ නිවන නීවරණ ධර්ම වලින් දුරවන් කිරීම සඳහා කටයුතු කරලා අනේ මට මෙච්චර වෙලාවක් එක තප්පරයක්, එක විනාඩියක්, විනාඩි 5ක්, පැයක්, එකමාරක් මට මේ පච්චිනික ධර්ම වලින් තොරව නීවරණයන්ගෙන් අයින් වෙලා ගත කරන්න පුළුවන් කියලා මේ නීවරණ ධර්ම සෑහෙන කාලයකට උබා තබන්න පුළුවන් නම් දවන්න පුළුවන් නම් ඒක ඒකට කියනවා පච්චනීක ධාන ධාන සමාපත්තම් ධානය කියලා පච්චනික ධාන කියලා කියන්නේ වතුරු ධර්ම දවනවා කියන එක. ඒක තමයි සමත ධාන කියලා කියන්නේ. ඉතින් ඒ සමත ධානය බාහිර අරමුණකට හිත යොදලයි කරන්නේ. ඒ කරන අරමුණත් එක්ක ගොඩාක් සමීප වෙලා නැත්නම් අරමුණට නැවත නැවත විතක්කේ යොදවලා ඒ අරමුණට নিমগ্ন වෙලා අරමුණට බැහැගෙන අරමුණ තුල රිංගාගෙන ඒ අරමුණෙන් Tamange හිත අරසා කරගෙන වෙන නීවරණ ධර්ම වලට එන්න දෙන්නේ නැතුව බංකරයක් අතට රිංගගත්ත යුද සැබලෙක් වගේ ඒ ධ්‍යාන තප විදිනවා සීමිත කාලයකට. නමුත් නැවත යුද පිටියට આવොත් නැවතත් තමන් අනාරක්ෂිතයි. ඒ වගේ ධ්‍යානෙන් ඉන්න බෑ හැමදාම. එළියට එන්න ඕනේ. ආවට පස්සේ ආයතර නීවරණ ධර්මයේ නපුරු බලපෑම තියෙනවා. නමුත් අර සීමිත කාලයකට ඒක නැති කරගෙන තලාව බන්න පුළුවන් ශක්තියද කියනවා. පච්චනික ඡාපනකෝ කියලා. ඊට ඊට සාපේක්ෂව තව එකක් තියෙනවා ආරම්මන උපනිජ්ජාන කියලා. Taman ඉදිරියෙන් ගත්ත ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේ කොච්චර දුරට සමීපව හදාරනවද කියනවනම් ලං වෙලා බලනවද කියනවනම් චීන කණ්ණාඩියක් දාලා බලනවද කියනවනම් ලොකු කරලා බලනවද කියනවනම් ඒ අරමුණේ තියෙන පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන ඒකේ තියෙන පොදු ලක්ෂණ වලට හිත ගියාට පස්සේ ඒ කෙනාට ඒ සමීපතාවයේ ආනිසංශයක් වශයෙන් ලෝකයේ තියෙන නපුරු බලපෑම නැති වෙනවා. එතකොට මේ ගත්ත අරමුණේ ඇතුළට කිඳා බහැලා බහැලා බහැලා බහැලා ඒකේ තියෙන ලක්ෂණ බලනවා. ලක්ෂණ જાති දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික ලක්ෂණ. ඒ අරමුණ අනික් අරමුණේ වෙන් කරන හැටි. පච්චයට පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා. ඉතින් යෝගාවචරයා ඒ ඉදිරියෙන් තියාගත් අරමුණ නැවත නැවතට හිත විතක්ක කරලා යොදවලා ඒ අරමුණේ අනික් අරමුණු වලින් වෙන් කර ගන්න පුළුවන් නිමිති ආකාර සටහන් සා උද්දේශ වෙන් කර ගන්න. ඒ ආස්වාසේ ගත්තොත් ආස්වාසේ ප්‍රස්වාසේ නැති නිමිත්ත මොකද්ද? ආස්වාසේ ප්‍රස්වාසේ නැති ආකාරය මොකද්ද? ආශ්වාස ප්‍රශ්වාසයේ දෙකේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේදී සටහන මොකද්ද? මේක ආශ්වාසය කියලා මම අල්ලගන්නේ කොහොමද? කියලා ඒක පුදුමාකාර විදියට ආරම්මන උපනිච්ඡාණය කරනවා ආරමුණ හොඳට හදාගන්න. අදාළ කවදා හරි යෝගාවචරයට ආශ්වාසය කියලා ගත්තොත් අපි අරමුණට මේ දශකයක් වශයෙන් ඒක හොඳට සටහන් ආකාර නැත්නම් ලිංග නිමිති උද්දීස ආකාර ඔක්කොම දැකපු දාසියාට පේනවා. එච්චර සමීප වෙනවා අරමුණට ඒ සමීප වීම නිසා ඒ යෝගාවචරයට පේනවා මේක සමීප වෙන්න වෙන්න ප්‍රස්වාසයේ තියෙන සකං ආකාර උද්දේශ නිමිතිත් එක්ක මේ දෙක සම වෙන ගතියකට එනවා දෙකේ තියෙන සමාන ලක්ෂණ ගෝක් සමීප බලනකොට පේන්න ගන්නවා ආස්වාසි කියන්නේ නාම රූප දෙකමයි ප්‍රස්වාසි කියන්නේ නාම රූප දෙකමයි ඒක ඈතින් බලනකොට ආස්වාස් ප්‍රස්වාසයේ වෙන් වුණාට උදේටම ලඟ වෙලා බලනකොට ඒ දෙකේ වෙනසක් නැහැ. මෙන්න මේ වගේ ලක්ෂණ උපනිඥානය කිරීම නැත්තම් විචිතුරු කර බැලීම විස්තර කර බැලීම විපස්සනා භාවනාව කියලා කියනවා. අන්නේ විපස්සනා භාවනා කරනකොටත් අන්තිමට කුයි අරමුණෙන් පටන් අරගත්තත් ලක්ෂණ ප්‍රතිඥාණය කරලා බලනකොට හැම අරමුණකම තියෙන හැම ලක්ෂණයක්ම ඇතිව නැතිව යන ගතිය පේනවා. අපි ගත්තොත් ආශ්වාසයේ සීතල ගතිය තියෙනවා ප්‍රශ්වාසය උණුසුම් ගතිය තියෙනවායි කියලා ඇත්ත තමයි. මේ තේජෝ ධාතුවේ එකක ගරු ලක්ෂණ දෙනක ලහු ලක්ෂණේ තියෙනවා. නමුත් හොඳට ලං වෙලා බලනකොට පේනවා මේ උණුසුම සිසිලස දෙකේම පොදු ලක්ෂණයක් තියෙනවා ඇතිව නැතුව යන. ඒ වගේම සීතල වේලාවට නම් ආශ්වාසයේ දුකයි ප්‍රශ්වාසයේ සැපයි. මොකද මේ සීතල වලට ආශ්වාසයේ සීතල කරදරයක්. උෂ්ණ වේලාවට ආශ්වාසය සැපයි ප්‍රශ්වාසය දුකයි. මේ සැප දුක් දෙක මේ විදිහට පරිසරය යනවා මාරු වෙනවා එකක් එකක් හිතලා එකක් රස්නේ නිසා මේ මාරු වීම Tamanට කිසිම පාලනයක් කරන්න බෑ. ඒක අපිට මොහොතකටවත් නතර කරන්නත් බෑ. ඒක නිසා පේනවා උණුසුම වුණත් සිසිලස වුණත් ආශ්වාසයේ තියෙන උණුසුම සිසිලස දෙකම සමශීතෝෂ්ණකත් එක්ක බලනකොට පිළීමක් කියලා. හැම වෙලාවෙම මේ පිළීම හරහා තමයි ආශ්වාස ප්‍රශ්වාසය අඳුරගන්නේ. එيشා පෙළෙන ලක්ෂණේ බලනකොට උණුසුම කියන්නේ පිළීමක්, සීතල කියන්නේ පිළීමක්, ඒක පරිසරයේ කාලගුණ යන වෙනස. ඊට පස්සේ හොඳට බලන්නකොට පේනවා මේ ආශ්වාසයේ සීතල ගතිය සහ ප්‍රශ්වාසයේ උණුසුම් ගතිය මට ආණ්ඩු කරන්න බෑ, පාලනය කරන්න බෑ. ආශ්වාස සීතල ප්‍රශ්වාස උණුසුමයි කියලා තිබුණාට තුනටම පොදු ලක්ෂණයක් තියෙනවා පාලනය කරන්න බෑ. ලං වෙලා බලන්න බලන්න ආනාපාන උපනිච්ඡාණය කරන්න කරන්න විෂිතුරු පෞද්ගලික ලක්ෂණ වලින් පටන් අරගෙන ඒක නැවත නැවත බැලීමෙන් සතතං සමිතං අබ්බෝඛින්නම් කියලා තියෙනවා. අතරමැද කඩන්න නැතුව ඒකාකාරව දිගින් දිගටම බල බල ඉන්නකොට අරමුණේ මේ වගේ පෞද්ගලික ලක්ෂණ හරහා නැත්නම් පෞද්ගලික ලක්ෂණේ පිරිච්ච ගතිය හරහා පොදු ලක්ෂණයට යනවා. පොදු ලක්ෂණ ගියාට පස්සේ අර අරමුණ ඇතුළට ගිහිල්ලා කිමිතිලා නීවරණයන්ගෙන් අරසාව ලබනවා වගේ අරමුණේ පොදු ලක්ෂණ දැකපු ගමන් යාට කොහොමඩක්වත් නීවරණ බාධාවක් ඉන්නේ නැහැ. එතකොට ධ්‍යාන සමාධියකට සමානව චන මාත්‍රව පහළ වෙන සමාධියක් ඇති වෙනවා. ඒකත් චිත්ත විවේකයේ කියලා මේ ගාථාවල දැක්වෙන පදය එහෙමනම් එහෙම නැත්තම් කියනවා අර කාය විවේකේ ලබාන gederin ඉහිගෙන් අතහැරලා తాවකාලිකව ස්ථිරව ඇවිල්ලා භාවනා කරලා සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් ඥානං මරින්ච මානෝ ඥානය අතහරින්න නැතුව පුළු පුළුවන් වෙලාවේ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් නීවරණයන්ගෙන් බැහැර කරලා සමතේදී නම් নিমগ্ন වීමෙන් විපස්සනාවේදී නම් අරමුණු විසිතු කර දැකීමෙන් සමතේදී නම් ප්‍රතිපක්ෂ ධර්ම දැවීමෙන් විපස්සනාවේදී නම් ඇතිදී ඇති හැටි දැකීමෙන් ඔය දැවීම දැකීම කියන පදාර්ථ දෙකම තියෙනවා ඥාන කියන වචනේ. අන්නේ විදිහට ගියා මේ යෝගාවචරය ගීගේ අතහැරපු එකේ ප්‍රයෝජනය චිත්ත විවේකේ ලබනවා. ඉතින් මේ චිත්ත විවේකය ගීගේ අතහැරපු ඔක්කොටම ලැබෙන්නේ. ඒ වගේම තමයි එක්කෙනෙක් ආරමුණුමති ඥානෙ ලබනවා අනිත් එක නම් පච්චනීප පච්චනීක ඥානෙ ලබනවා. ප්‍රතිපක්ෂ ධර්මයේ දානවා. ඉතින් මේ දෙන්නම ලබන්නේ යම්කිසි සාන්ති ගතියක්, tempat ගතියක්, නමුත් මේ දෙක සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකක්. ඉතින් මේ දෙන්න අතර සාකච්ඡා කරාට කවදාකවත් sannivedanayak වෙන්නේ නැහැ. සමත භාවනා කරන එක ලබන මේ සාන්තියයි විපස්සනාලා භාවනා ලබන එක ඒ සාන්තියයි දෙකම භාවනා ප්‍රතිඵල. නමුත් මේ දෙන්න තාම දක්ෂ නැහැ. මේ දෙක sannivedanaya කරගන්න. මම මෙහෙමයි මෙහෙමයි මේකට ළඟා වුණේ මේක මෙහෙම වුණා. තව එක්කෙනෙක් කියනවා මම නම් සම්පූර්ණ වෙනස් ක්‍රමයකට ගියේ. ඒත් මට මෙහෙම වුණා කිව්වහම නිකන් උරස් ගතියක් වගේ පේන්න තියෙනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන් සමහරට එක්කෙනෙකුටම උදේවරුේ සමතේ හරියනවා. ඇන්දවරට විපස්සනා හරියන්නත් ඉඩ තියෙනවා. එතකොටත් ඒ යෝගාවචරය අලි අවුලකටපත් වෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ ක්‍රමවේදය. ඉලක්කන උපනිච්ඡාණය තමයි කරන්න ඕනේ. නැත්නම් ආරම්මනෝ ලක්කනි ඥාණයද පච්චනික ඥාණයද ආරම්භන ප්‍රණිඥාණයද කියලා යෝගාචර තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි මොකද මේ ක්‍රම දෙක තුනක් මේකට තියෙනවා කියලා හිතා ගන්න බෑ. තියෙන කෙනාටත් ඔයගේ ප්‍රශ්නයක් මතුවේ. නැති කෙනාට ගීගියත ඇරලත් ඇවිල්ලා දැන් මෙතනත් නෑ එතනත් නෑ ලෝක දෙකක් මැද හිර වෙනවා. භාවනා කරන්න එන බොහෝ දෙනා ලෝක දෙකක් මැද ඉන්නේ. තාම gederin ගినాපු යාගයන් ආඩම්බරයෙන් තියාගෙන කල්පනා කර කර ඉන්නවා මිසක්කා විවේකයක් ඇත්තෙත් නැහැ. ඒ විවේකයෙන් භාවනාවක් චිත්ත සමාධියක් එන්නේත් නැහැ. ඒක ඇත්තටම අනුකම්පා ලැබිය යුතු කණ්ඩායමක් ඒක. ඒ මොකද ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ප්‍රයෝජනක් ලැබිලා නැහැ. ප්‍රයෝජනක් ලැබුණ එකනත් මේක ලැබුණේ ආරම්මනෝපණි ඥානයේ හරහාද නැත්නම් පච්චිනීක ඥානයේ හරහාද කියලා යාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අරක ලැබෙනකොට මේකට වෛර කරනවා මේක ලැබෙනකොට අරකට වෛර කරනවා ඒ දෙකම නැති වෙනකොට ගිහි ලෝකේ කාම සංඥාවල් ඇවිල්ලා කාම ගුණයන්ගෙන් පෙළෙනවා ඒ නිසා මේක ලබාගත් කෙනාටත් ඒක අරසා කිරීමේදී විශේෂ ක්‍රම වේදයක් ඕනේ. නැත්තම් ඒක හැමතැනම තියන්න බෑ. ධාතුන් වහන්සේ නමක් වැඩම කළාට පස්සේ කරඬුක තැම්පත් කළා උඩක තියන්න. ඒ කක්කුසියක තියලා හරියන්නේ නැහැ. තිබ්බට ධාතුන් වැඩ ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ ලක්ෂණෝපනිඥානයෝ පච්චිනික ඥාන කියන දෙක ලබාගත් යෝගාවචරයට බඩදරු අම්මා කෙනෙක් වගේ දැන් දරුකබ රකින්න වෙනවා. එතකොට එයාට මේ ගීගය අතල්ලා ඉඳලා හරියන්නේ අර ඊක ඇතැල්ල ගත්ත පැවිදි හෝ යෝගාචර ජීවිතයේ සතත අභ්‍යාසයෙන් සතතං සමිතං නිතරම අබ්බෝකින්නම් අතරමැද දේවල් වලින් කඩා ගන්න නැතුව මේක නඩත්තු කරනවා කියන එක හරියට කඹේ ඇවිදිනා වගේ වැඩක්. නැත්තම් තනියේ දණ්ඩක යනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා යෝගාවචරට ගොඩාක් තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවා. ගොඩාක් තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පහ පාවා දෙන්න වෙනවා. මේ ඇතිවිච්ච ඒ සමාධිය එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් හිතේ සංහිඳියාව පස්සම්බණය ඒකට ගැළපෙන්න ජීවත් වෙන්න නෙවෙයි ලෝකේ තියෙන්නේ යෝගාචරය මෙතෙක් කරලා තියෙන හැම පින්කමක්ම අර ලබාගත් සමාජයට බාධා කරන පින්කම්. දැන් කරන්න වෙන පින්කම් එහෙම නැත්නම් පින්කමක් කියලා දැන් කරන්න වෙන්නේ මේ ධමන්ට ලැබිලා තියෙන සමාජයට තරම් වෙන ජීවිතයක් ඒක පෙන්වන්න කිසිම කෙනෙක් මේ ලෝකේ අපිට ආදරය කරන කිසිම කෙනෙකුට ඒක ඇත්තේ නැහැ, දන්නේත් නැහැ. ඒගොල්ලෝ දන්නේ කුප්පන වැඩ. ඒගොල්ලෝ දන්නේ අවුස්සන වැඩ. ඒගොල්ලෝ දන්නේ ප්‍රේමාලින්කන දන්නේ. ඉතින් මේ ජීවිතයට ආපුවට පස්සේ යාට සිද්ධ වෙනවා මේ ආර්ය විවහාරය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා මේක උපයන්න දක්ෂ වගේ විතරක් නෙවෙයි, උපල මේක ආර්ශා කරන්න දන්නවා. අන්නේ සඳහා නිති භාවනා ක්‍රමයක් ප්‍රතිපදාවක් මොකද මේ හිතන්නේ දැන් ප්‍රතිපදා ප්‍රතිපලයක් විදියට තමයි මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන ලැබෙන්නේ කියලා. ඒකත් එහෙම තමයි. නමුත් සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන ලැබුණට පස්සේ තමයි ප්‍රතිපදාව වටනකම තේරෙන්නේ. ලැබිච්ච දේ අරසා කරන්න. ඒකට අපි මෙතෙක් කල් හම්බ කරලා තියෙන්නේ. ඒකට අපි මෙතෙක් කල් සැලසුම් කරලා තියෙන්නේ. ඒකට අපි කිට්ටු ප්‍රියමනාපයත්ව අපි යොමු කරලා තියෙන්නේ. ඊයත්ව අපි යොමු කරන්නේත් ඒකට නෙවෙයි. අනේ එතෙන්දි තමයි අපට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ. ඒ තමන් කාය ජීවිත নিরপেক্ষව මේ ලැබිච්ච චිත්ත විවේකය ඉදිරියට ගෙන යාම සඳහා නැත්නම් ඒකට තරම් වෙන ජීවිතයක් ගත කරන්න හැදෙනකොට ඒක හරියට මේ ගඟක් දිග ඉහළට පීනන්නා වගේ කියලා බුදුහාමර පෙන්නලා තියෙනවා. ඉතින් එතනදී මේ අතුවාචාන් වහන්සේලාගේ වචනක් තියෙනවා එකක් හොඳයි සිහිපත් කරගන්න එක ඒකෙදී කියනවා සමත ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ත උද්ධච්ච කොක්කුච්ච කියන මේ නීවරණ ධර්ම නිවනට බාධා කරන පච්චනීක ධර්ම දවනවා වගේ විපස්සනා යෝගාවචරයත් අරමුණේ ලක්ෂණ දැකීම පෞද්ගලික ලක්ෂණ දැකීම ආරම්මන ප්‍රණිඥානය කියලා කියනවා. ඒ වගේ ඕනනම් කියන්න පුළුවන් කියලා තියෙනවා රූප සංඥාව දවා හැරීම. ඒ කියන්නේ යෝගාවචරයා විපස්සනා යෝගාවචරයා මේන හිතවිලි ශබ්ද වේදනා දුක් කරදර නැතිකරන්න කාය අනුපස්සනාට හිත දාන ඉඳගෙන ඉන්න කායට කායේ ස්වરૂපයට හිත දාන නැත්නම් ඒ කාය නියෝජනය කරන ආශ්වාස ප්‍රසාරට හිත දානවා එහෙම නැත්නම් පිම්බි මහැකිලිමට හිත දානවා එහෙම නැත්නම් වම දකුණට හිත දානවනේ දැන් මට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ ආශ්වාස ප්‍රසාරයට ලඟ වෙලා බලන්න බලන්න බලන්න සමීපව බලන්න බලන්න බලන්න ඒක තුනී වෙන්න පටන් ඒකේ තුනී වේගන එනකොට රූපයාගේ ඕලාරික ස්වરૂපයේ මධ්‍යස්ථ ස්වરૂපයටපත් වෙලා සුකුම භාවයට යනකොට ඒ රූපය ගෙවෙන තරමට රූප සංඥා හොල්බම් කරන්න පටන් ගන්නවා. Tamante එකේ දේවල් පේන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා, ඇහෙන්න පටන් අර ගන්නවා, හීනයක්ද නැද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඇඟ පාවෙන්න දඟලන්න පටන් අර ගන්නවා. උණුසුම් සිසිල් ගති පහළ වෙනවා. එතකොට යෝගාවචරයාගේ භාවනාව පාලනයෙන් ගිලින පටන් ගන්නවා. අන්නේ පාලනයෙන් ගිලින අවස්ථාවේදී මේ යෝගාවචරය මේක මට ලැබිච්ච අභිඥාවක්. එහෙම නැත්නම් මේක මගේ මේ ඇත්ත පෙර ආත්මෙ මේ පේන්න පටන් ගත්තේ නැත්නම් බ්‍රහ්මික දිවියක් ඇවිල්ලා මට මේ පරමක් දුන්න ආදි වශයෙන් අද භාවනා ලෝකේ පිස්සු කෙලින තාලේ දිහා බලනකොට ඒ මිනිස්සයෝ මේ රූපය ගෙවන් වෙනකොට ලැබෙන මතුවෙන කාටත් වගේ මතුවෙන එක එක ආකාරවල මේ රූප සංඥාවල් දිගේ පොත් ලියනවා කෝවිල් හදනවා අනුන්සුව කරන්න හදනවා নানা ප්‍රකාර දේශන පවත්වන්න හදනවා ඒක ආද භාවනා ලෝකේ පොඩි දරුවෝ අසුචිත් එක්ක සෙල්ලම් කරනවා වගේ කක්කව ලෝකයක් වෙලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ භාවනා රූපේ ගෙවන් වෙනකොට මගේ හොල්මන් ලෝකයක් එනවා. යකඩ වලට ගුල්ල ගැවනවා හාල් මල්ලක නොබල විෂිකරෝක පැත්තකට දාලා අරමුණේම එක්ක හිත තියන්න නැත්නම් මේක මනෝ විකාරයක් බව දැනගන්න කියලා කිසිම කෙනෙකුට බෑ. හැම කෙනාම හිතනවා මේ භාවනාව හරියාගෙන එනකොට ඇයි මට කහ පාට ආලෝකය ආවේ? ඇයි මට නිල් පාට ආලෝකය ආවේ? ඇයි මට වටේට කහ පාටලා මැද නිල් පාට ආවේ? ඔක්කොම සංඥාවල් බව දන්නේ නැතුව මගේ හේන හීන පලාපල බලන්න. ඇයි මෙහෙම ඉන්නකොට ඔළුව බර වෙන්නේ? ඇයි මම මෙහි නෝට් පැද්දෙන්නේ? ඇයි මම මේ ඉන්නකොට අතන මෙතෙන් නලියන්න පටන් අරගන්නේ? මේවා දිහා මේ මේවා නිකන් හොල්මන් චිත්ත එහෙම නැත්නම් ඒවට කියනවා හිතලුවන් කියලා. මනෝ විකාර රූපේ ගෙවන් වෙනකොට මතුවෙන රූප සංඥා කියලා තේරුම් ගන්න බෑ. මොකද අපි නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. භාවනා කරන්නේ මෙන්න මේ මැජික් බලන්න. ඒව කියාපාන. ඉතින් කියාපාන මිනිස්සු මේක අල්ලපු ගමන් මේ කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ අර තිබුණට වැඩිය අවුලකටපත් වෙනවා. ඉතින් ඒක දවනවයි කියන එක මේ පේන රූප සංඥාවල දිගේ යන්නේකනම් යනවා. ඒක ඉතින් කාටවත් තරක් කරන්න බෑ. ඒක පවකුත් නෙවෙයි. නමුත් කනකොට රාත්තල් ගන්න දැනන කාපංකෝ මේක කොච්චර කිව්වත් ඒක වකකා ඉන්න එක හරියටම නීවරණයකට අහුනවා. සමත භාවනා නීවරණයට අහු වෙනවා වගේ විපස්සනා භාවනාවේ මේ රූප සංඥාවට අහු වෙන එක ඒකේ දොස් කියන්න බැරි මොකද මේක පිං ඇති දක්ෂයන්ට විතරයි හිත වෙන්නේ. අදක්ෂයාට තේරෙන්නේ නැහැ. ගී ගැතර පමණින් ඕක එන්නේ නැහැ. අරමුණු කීකරු නොවුනොත් එන්නේ නැහැ. අරමුණු හොඳට කීකරු වෙලා අරමුණ ගිවන් වේගන යනකොට මතුවෙන මේ රූප සංඥා විශේෂයි. ඒවට කියන්නේ ක්ලේශ කියලා. ඒවට කියන උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ අඳුර ගන්න බෑ අපි ඒ තරම් ෂටයි. අපි ඒ තරම් මායාවී. අපි ඒ තරම් වංචනිකයි. දින ඕන දෙයක් කරමු. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඉඳා කාපන් කියලා දෙනවා. මොනවා හරි පටලවු දෙයක්. ඉතින් කාපු එක මාළුව ඇමගිල්ල වගේ ගොදුර ගිරිනවා ගිලල වෙලා ගස්සල වතුරින් එළියට ආවට පස්සේ තමයි දන්නේ දැන් ඉතින් කතා කරන්න දෙයක් නැහැ වතුරින් ගඩාවට පස්සේ මහලවට අයිතිවාසිකම් පිටින තහටම් කරන්න වෙලාවක් නැහැ ඒ නිසා මේ රූප සංඥා විශේෂයි අද මේ මවල පහන දේවල් යෝගාවචරන් පුද්ගලිකව සහ භාවනා මධ්‍යස්ථානවල දිහා බලනකොට පේනවා ශාසනය බාල්දු කරගෙන වමතින් අල්ලන්න හදනවා මේ ගැඹුර දන්නේ නැතුව ප්‍රතිපදාවක හෝ සංසාර දුකේ ගැඹුරු දන්නේ නැතුව මේ රූප සංඥා හේවණල්ලක් බව දන්නේ නැහැ. ඒ නිසා ඒක දවනවා කියන එක, දවනවා කියලා කියන්නේ ඒක විනිවිදිනොයි කියන එක හරිම අමාරු තේරුම් කළ දෙයක්. ඒ මොකද යෝගාවචරයා මේක කෙලේශයක් විදිහට දකින්නේ. යෝගාවචරය හිතන්නේ මට අම්බෙච්ච පදක්කමක් විදිහට වගේ. ඒක නිසා මහායාන බුද්ධ ආගමේ ලියලා තියෙනවා. හන්දකොරේ ගෙටේන හොරා තමන්ගේ පුතා කියලා වරදෝලා ගෙට ගත්ත මිනිහට වෙච්ච දේ වෙනවා කියලා. ඒ නිසා අපි ගෙට ගන්නෙම හොරා. පුතා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය සෙල්ලම හරහා තමයි මේ බුද්ධ ආගම දුවන්නේ. බුද්ධ ආගම විනිවිදලා බුද්ධ ධර්මයේ මතු කරන්න නම් මෙවැනි වංචනික ධර්ම මතුවෙන්නේ පිං ඇති ඇත්තන්ටයි. කීකී අතහැරපු ඇත්තන්ටයි. අරමුණ දක්ෂ වෙච්ච ඇත්තන්ටයි. මෙච්චර දුරක් ගෙවාගෙන මේ අරගෙන ආපු මේ භාවනා අහිංසකකම මේ සබම්බෝලයකට මේ මිරිගුවකට මේ රූප සංඥාවකට යට කරනකොට එම් කාටවත් අත දාන්න බෑ. කාටවත් ගොඩ ගන්න බෑ. මොකද මේ යෝගාචරය gediya පිටින් කාලා තියෙන්නේ. ඉතින් මේක ගැන කියනකොට ගුරුම පණ්ඩිත් ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. උන්වහන්සේලා ක්‍රම දෙකක් මේකට දෙනවා. 100ක් පරිණ ක්‍රම දෙකක්. 100ක් කරන ක්‍රම දෙකක් තියෙන බෑ. එකයි තියෙන්න පුළුවන් නම් ක්‍රම දෙකක් තියෙන. එකක් තමයි ඔය මොන හොල්මනාවත් ඕක තුලින් අරමුණ බලපන්. එච්චරයි. ඔය හොල්මන ඇවිල්ලා වර්ණ වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ රස පාත වෙන්න පුළුවන්. මොන මගුල තිබ්බත්, මොන අවමගුල තිබුණත්, ඔක හරහා අරමුණු බලන්න පුළුවන්ද කරන්න. බලන්න ගන්න උත්සාහ පමණින් මේක බොරු බව තේරෙනවා. ඒකට මේක මුල පේනවා, මැද පේනවා, අග තේනවා. දැන් මුලට ඉස්සලා යකට පස්සේ අරමුණනේ තියෙන්නේ. මූල කර්මස්ථානේ. ඒෂා නිතරම මෙතෙන්දි මම කියනවා. ඊටදී මම කියන එක ටිකක් පහසුයි කියලා හිතෙන්ටත් ඉඳ තියෙනවා. අරමුණ කියන එකට කය ඉන්න ඉරියව්ව බලන්න පුරුදු ඔය මොන හොල්මනාවක් මම දැන් මේ ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් නැත්නම් සක්මන් කරනකොට ඇඟ පැද්දෙන්න ගන්නවා නිදිමත එනවා අත් එක වහන්න හිතෙනවා එතකොට මම මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් කියන නිමිත්ත දන්නවනම් ඒ යෝගාවචරයට පුළුවන් අර හොල්මන විනිවිදින්න. ඒ හොල්මන ඒ පෙන්නන රූප සංඥා ඒක ඝන බහල තාඩුවක් නෙවෙයි ඒකේ ඇහිදල් සහිතයි. ඒක හරහා බලන්න පුළුවන් දක්ෂ යෝගාචරයේ හරහා බලන්න පුළුවන්කම ප්‍රයෝජනෙට ගන්නවා. තමන් පටන් ගන්නකොට ඉඳගත්කම කය දිහා බැලලා ගත්ත ඒ ගතිය දැන් පුළුවන්ද? දැන් මේ හොල්මන් වෙද්දි. ඊට පස්සේ ආය හොල්මන් යන ප්‍රශ්නේ නෑ. ඒතකොට හොල්මන පේන්නේ කඩ කඩ. ඒක යායට පේන්නේ. මෙන්න මේක සාමාන්‍යයෙන් මේ ඒ කරකඩ භාවයේ ප්‍රයෝජනගෙන හොල්මන හොල්මනක් බව පෙන්වන්නට දෙන උපක්‍රමයක්. තව එකක් තියෙනවා මේක ටිකක් දිවියේ ගියාට පස්සේ පේනවා මෙතෙන් ගියාට පස්සේ හොල්මනක් එනවා. ඉන්නේ හොල්මනක් බව දන්නවා ඒ වෙලාවට මොනම දෙයක්වත් කරන්නේ නැතුව හොල්මන්ට 100ට 100ක්ම ඉඩ දීලා නිසකව මේක හොල්මනක් බව දැනගෙන බලා හිටියත් ඒත් ඒක නැතිලා මේ ක්‍රම දෙකෙන් වරින් වර අරමුණ මෙනෙහි කිරීම ආධුනිකයාගේ උපක්‍රමයි කරගෙන යනකොට විශ්වාසයක් එනවා මෙන්න මේ විදිහට අරමුණ කීකර වෙනකොට අරමුණ සිුම් එක යනකොට එහෙම මේ ඉඟිබිඟි පාන්න පටන් ගන්නවා එහෙන් බෙහෙන් කොමරි කරන්න ඔමරි කරන්න පටන් අර ගන්නවා. පටන් අර ගන්නකොට ඉස්සෙල්ල ඉස්සෙල්ල නම් කරන ඉස්සක නම් අත ඉස්සෙල්ල ඉස්සෙල්ල නම් කරන්නේ මූල කර්මත්තානේ හිත දානවා. නැත්නම් මූල කර්මත්තානේ මේ ඔල්මන් අස්යෙන් බලනවා. ඒ බැලීමේදී සමාධිය පොඩ්ඩක් කැඩෙනවා. කන්නොට කරන දෙයක් නෑ අර සැකේ ලොකු වෙලා සැකේ හානි වැඩි නිසා ඉසල කඩාගෙන හරි මේ නිසක බව ඇති කරගන්න. ඒකට කියන ආවේකප්පසාදේ කියලා නොසැලෙන ගතිය කියන. පහුවන පහුවන මේ හොල්මන් එනවා. ඔකට ආයේ මේ අරමුණ හොයා ඉන්න ඕනේ. ඔය හොල්මනක් බව දැනන හොල්මන්ට හොල්මන් කරන්න තිබ්බකම හොල්මනේ හොල්මන් ගතිය නැති හොල්මන හොල්මනක් වෙන්නේ ආශාවෙන් බැලුවොත් තමයි කෑදරකමෙන් බැලුවොත් තමයි. නැත්තම් හොල්මනකට හොල්මන් කරන්න බෑ. මැජික් එකක් මැජික් එකක් වෙන්නේ මැජික් එක බව දන්නේ නැත්තම් විතරයි. මැජික් එකක් බව දන්නවනම් මැජික් කාර්යයට මැජික් එකේ රස බලන්න බෑ. චිත්‍රපටියක් චිත්‍රපටියක් වෙන්නේ අන්ධකාරය ඉඳලා බැලුවොත් විතරයි. එළියක ඉඳලා බැලුවොත් චිත්‍රපටි බලන්න බෑ. මොකද අනිකුත් දර්ශන පේනකොට චිත්‍රපටියේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දවල් චිත්‍ර මැට්නි ෂෝස් පෙන්නකොට විදු ධනෙල් ටික වහලා තිබුණ නැත්නම් පිටින් එන ආලෝකය ආපු ගමන් අපි අවධානය චිත්‍රයට යන්නේ නැහැ. දුවට මතක තියාගන්න චිත්‍රපටියේ චිත්‍රපටියක් වෙන්නේ අන්ධකාරය තියෙනකම් විතරයි. මේක චිත්‍රපටියක් බව දන්නවනම් ඊට පස්සේ මේ මිනිසුන්ට නාටකම් වලින් අපිට තේමාවක් හදා ගන්න බෑ අපිට පේනවා මේ කොහෙන්ද ආපු ආලෝක කිරණ වර්ගයක් මේ පිටියකට වැදීමෙන් ඇති කරන දෙයක් මෙතන තියෙන සම්පූර්ණ કૃතිම දෙයක් මේ ශබ්දත් કૃතිමයි මේ රූපත් ඇඳපුවා මේවා ප්‍රകൃතිය නෙවෙයි ඒ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා දන්න මනුස්සයාට චිත්‍රපටි රස විඳින්න බෑ ඒ වගේම හෝටලයකට ගිහිල්ලා වේටර් වැඩේ කරන කොල්ලෙක් ගන්න බලන්න ගිය දවස් දෙක තුනේ මේක හොරෙමුත් කනවා හැම වෙලාවෙම හොරෙන් කනවා. ඉතින් ලොක්කා දන්නවා ඕක කන්නේ ටික කාලෙ ඊට පස්සේ හෝටලේ බත්ත පෙන්වන්න බැරි වෙලාවක් වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කෑම අතක ගනිනකොට බඩගින්න නැතුව යනවා. ආන්නේ වගේ මේ හොල්මන හොල්මනක් බව දන්න මිනිහට විතරයි ආර්ය ලෝකේ ඇරෙන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ හොල්මනත් ලොකු දෙයක් කරගෙන ඒක අල්ලන්න මායя දාපු ඇමක් තමයි මේ කියන උපක්ලේශය. අන්නේ උපක්ලේශ ටික තේරුම් කරලා දෙන්න බෑ. මොකද ඒ තරම්ම ලෝකයා සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ ඇඳලා. ෂට ගතිය, මායාවී ගතිය, මවාපාන ගතිය. ඒ මවාපාන ගතිය වැඩියෙන් තියෙන එකට රූප සංඥාව වැඩියෙන් මායා කරනවා. එයා රූප සංඥාව වැඩියෙන් කිලි ගන්නවා. ඉරි ගන්නවා. ශික්ෂාවක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා නීවරණ ධර්ම පුච්ඡන්නාසේ මේ මතුවෙන උපක්ලේශ ධර්ම ඒවට ඕනම් කියන්න පුළුවන් රූප සංඥා කියලා ඒ රූප සංඥා මේ වෙතෙන්දි එන්නම ඕනේ. ඔය ඇවිල්ලා තියෙන රූප සංඥාවක් තමයි. ඒකට මුලින් මුලින් මාත් මත් වුණා, මත් වෙනවා. උත්තරේනම් කරන්න තියෙනවායි මූල කර්මස්ථානේ බලන එකයි. නමුත් ඒ පියවර පැනනට පස්සේ මූල කර්මස්ථානේ බලන්න තරම්වත් ප්‍රමාණ නොවි. මේක රූප සංඥාව බව දැනගෙන ගියාට පස්සේ ඒකට ඒ රංගනේ රඟපා ගන්න බැරි වෙනවා. ඒක හරියට ගිය ගිය අතහන දවසේ සිද්ධාර්ථ කුමාරයා ඒ රූප නාටිකාංගනාවේ රූප බැලුවා. නිදා ගන්න ඉස්සලා නාටිකාංගන වෙවිලා රූප පෙන්වුවා. එතකොට මේ සිද්ධාර්ථ රජුරවන්ට යොරජුරවන්ට ගිහි කතරන්ට ඔක්කොම නිමිති පහළ වෙලා ඔක්කොම ඉවරයි. නමුත් පිය රජුරෝ පුළුවන් තරම් කරන්න දන්නේ කාමශප පෙන්වන්නට නාටිකාංගන වෙවිලා රූප විකාර නැටුම් නටන්න පටන් ගත්තා පිටිය පැත්තට යනවා. නැටුම් දන්නවා මේ විල්ල තියෙන මොකද පිටිය පැත්ත හැල්ල නිදා වගේ ඉඳලා අර නාටිකාංගනාව නිින්ද ගියාට පස්සේ කෙලවක් කරන සංගීත භාණ්ඩ වල හෙළුවෙන් වැටලා ඉනකොට හැරිලා බලනකොට අන්න නාඩගම දැක්කා. උන්ට උඩින් තමයි අබිනිෂ්ක්‍මණය කරලා ගියේ. නාට්‍ය රංගවැළුවා නම් මොනවා වෙනවද? රස වින්දනම් මොකද වෙන්නේ? ආන ඒ මට්ටම තමයි මේ රූප සංඥා අඳුර ගන්නවා කියන එක කාටවත් කරන්න බෑ දවස පුරා අනුන් රවට්ටන අයට. දවස පුරා රංගපාන අයට, මවාපාන අයට මේ දේ කරන්න බෑ. ඒගොල්ල සාමාන්‍ය ජීවිතයෙන් දැනගන්න ඕනේ මේ මිනිස්සෙක් වෙලා මේ සංගපාණ්ඩ, මවාපාණ්ඩ. ඉතින් ඒ නිසා මේක තරුණ තරුණයන්ට අමාරුයි. මොකද තරුණ තරුණයෝ ඉන්නේම පුම්බගෙන. මවාපාගෙන. ඒකනේ ඉතින් තරුණ විශේෂය කියලා කියන්නේ. ඒකටම නෙමේ නාකියොත් උදව් කරන්නේ. තමන්ගේ දරුවන්ට කවදාකවත් සත්‍ය පෙන්වන්නේ නැහැ. උන් ඔක්කොටම নানা ආකාර දේවල් පුම්බවට පස්සේ ඒක අහුවෙන තැන තමයි භාවනාවේදී සමතේකනාට නැත්නම් සමත වශයෙන් යන කෙනෙකුට බැලුවොත් කාමච්ඡන්දය කාම ගුණයන් අතහැරියට කාමච්ඡන්දේ තාම හිත ඇතුලේ ඉන්නවා. සබිස්පස්සනා කරන එකනට රූපය දැපෙන දමා ගත්තට සතතං සමිතං අබ්බෝ කින්නම් කියන විදිහට රූපය දැපෙන දමා ගත්තට රූපේ ගෙවන් වෙන තරමට දක්ෂ වුණාට පස්සේ රූප සංඥා ඇවිල්ලා වට කරගන්න. වට කරන ආලිංගන කරනවා. සිප වෙනද ගන්න හදනවා. ඉතින් ඒක මේ හොල්මනක් බව. ඒක මේ රූප සංඥාවක් බව තේරුම් ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ වග කියන්නේ උන්වහන්සේ සඳහන් කරන ඔතෙන්ට යනකොට ඔන්න හොල්මනක් එනවා. ඔක හොල්මනක් බව තේරුම් ගනින්. එහෙම නැත්නම් ඔතෙන්ට නම් උදව් කරපු අරමුණ පිරිසිඳ බලපන්. අරමුණ පිරිසිඳින්නේ ඒකට මතක තියාගන්න අපි ගන්න පිරිසිඳිය හැකි අරමුණක්. විපස්සනාට ගන්න පිරිසිඳින්න පුළුවන් අරමුණක්. මනෝ විකාරයක් නෙවෙයි. සංකල්පයක් නෙවෙයි. අතගාල බලන්න පුළුවන් එක. මේ කය වාඩි වෙලා ඉන්න කය අතගාල බලන්න පුළුවන් එක. ආශස් ප්‍රසාසය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එක. පිරිසිඳින්න පුළුවන් එකක්. ඒ නිසා භාවනාවක් යනවා නම් පිරිසිඳින්න පුළුවන් දේ එහාට ගිය අඩු ගානේ බුදු ගුණ හරිව විපස්සනා නෙවෙයි. මෛත්‍රිය කියන එක සංකල්පයක විපස්සනා නෙවෙයි. ඡාගානුස්සති, දේවානුස්සති, සංඝානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, අනුස්සති ධර්ම 10ම සංකල්ප. ඒක එකක්ක පිරිසිඳින්න බෑ. භාවනා තමයි. නමුත් ඒක නෙවෙයි. ඒක බෑ ලක්ෂණ උපනිච්ඡානය කරන්න. ඒකේ බෑව රූපේ ගෙවම් කරනකොට රූප සංඥාවට යනවායි කියලා දැනගන්න. ඒක කරන්න අල්ලන්න පුළුවන් ඒ නිසා සර්වඥාන්සේ කාය අනුපස්සන අපෙල්ලා දෙන හුඟ දෙනෙක් කියනවා කාය අනුපස්සනට වැඩිය හොඳයි ඔය සංකල්ප දිගේ භාවනා කරන්න කියලා. ඉතින් ඒක හොඳයි ඒක සමථ ක්‍රමයේ වෙන්න පුළුවන්. නමුත් ඒකේ නා ලක්ෂණ උපනිඥාණය කරાવી ඊට පස්සේ රූප සංඥා සමතික්‍රමණය කරાવી කියන එක හිතා ගන්නවා. වෙනවද නැද්ද කියන්න බෑ. කියන්න අපිට අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම පෞද්ගලික ලක්ෂණ විනිවිදලා හිත පොදු ලක්ෂණයට කිට්ටු කරනකොට රූප සංඥා ඇවිල්ලා හොල්බම් කරනවා. අර ඒ ගමන නිසින්ද වෙන්න දෙන්නේ. වෙන්න දෙන්නේ නැතුව රූප පෙන්නනවා, ආලෝක පෙන්නනවා, පහසුකම් පෙන්නනවා, උණුසුම් සිසිල් ගති පෙන්නනවා, කය වනවන්න නලවන්න පටන් ගන්නවා. අඩු ගානේ සක්මණේදී පවා නිදිමත ආරම්භ වෙනවා. සක්මණේදී පවා ලිත් ආඩුවක් නැතුව යනවා. ඒකට දැනගන්න ඕනේ මේ රූපය මේ සක්මණේ වම දකුණ රූපේ හිමීට උරු වෙලා පුරුදු වෙගෙන යන අතරේ රූප සංඥාවිල හොල්මන් කරන වෙලාවේ ඒ වෙලාවේදී මෙව්වට අහු වෙන්නේ නැතුව ආධුනිකයෙක් නම් වම දකුණ බලන්න. දක්ෂයෙක් නම් මේ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් මේ ඇවිල්ලා තියෙන රූප සංඥාවක් බව තේරුම් අරගෙන ආයේ මේ අරමුණ බලන්නවත් පමා වෙන්න එපා. අර කරගෙන යනකොට තමන්ටම තමන්ගේ විශ්වාසයේ විතරයි නිවන් දකින්න උදව් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන විශ්වාසෙ නෙමෙයි. බුදුජානසගේ විශ්වාසයේ එතෙන්ට එනකන් කල්බදු ක්‍රමයට අපි පාවිච්චි කරනවා. මෙතනින් එහාට තියෙන්නේ තමන්ටම හැබැයි බුදුහාමුදුරුවෝ කියලා දීපු එකයි. කියලා දෙමක තමන් අත්දකිනවා. මේ භාවනාදී මතුවෙන මේ ප්‍රශ්නවලදී ගුරුවරයෙන් ඇහුවට ගුරුවරට කරන්න දෙයක් නැහැ. බුදුහාමරගාට බුදුහාමර කරන්න දෙයක් නැහැ. උඹට කරන්න තියෙන දේ තමයි ඔතෙන්ට එනකන් තිබුණ පාර හරිද කියලා බලපන්. පතිය තියනවාද කියලා බලපන්. අරමුණට නැවත යන්න පුළුවන්ද කියලා බලපන්. එහෙනම් භාවනා කරලා නැහැ. නමුත් ඉස්සරහට යනකොට මම මේක තුන්ේ හතුන්ේ සැරයක් කියන්නේ. ඒව බලන්නේ නැතුවත් විශ්වාසය ඇති කරන්න පුළුවන් ඒක ආධුනිකයට හරියන්නේ නැහැ. ඒක වෙන්නේ ඒක කීපතාව දක්ෂ කෙනා හිතනවා මෙතන රූප සංඥා එන්නේ. ඔකට ආය අරමුණ මෙනේ කර කර ඉන්න ඕන කමක් නැහැ. මේක රූප සංඥා භවෙන්ද ඇවිල්ලා. බොහෝනේ නාටකව නටපන් කියලා ඉද දුන්නාම එයාට නටා ගන්න බැරි. මුන්නම කෙනෙකුටවත් ඒ නටන්න බෑ. එයාගේ චින්චමානිකා ඉදිරියට ඇවිල්ලා බඩදරුවම කෙනෙක් වගේ අඟර නඟර පාලා බුදුජානක කෝලම් කරනකොට බුදුජානන්සේ කෙලින්ම කිව්වා නංගීටි ඕකේ රහස මායුඹයි දෙන්නම දන්නවනේ කියලා. හරියට වෙන්නේ අපි දෙන්න ඇඳයි රහසෙන් කාමසේවණය කරුවා අපි දෙන්න විතරනේ දන්නවා කියනවා වගේ. උඹේ බඩේ බැඳලා තියෙන මොකද කියලා උඹත් දන්නවා මාත් දන්නවා. එතකොට බඩ දරලී කරදි කඩාන වැටුණා. ඕනෙම මායාකාරයෙකුට මායාව බව කියන්න පුළුවන් නම් එච්චරයි. එතකොට යාට මායා කරන්න ඕන විස සර්පේකට මේ විස සර්පේ බව දන්න එච්චරයි. එහෙනම් අත ගන්න යන්නේ නැහනේ. මේ මේ තියෙන්නේ 230 කරන්ට් එක කියලා දන්නවනම් එච්චරයි. ඔය කරන්ට් එකේ බේරෙන්න දෙන එච්චරයි. ඒක දැනගත්ත පස්සේ අත තියන්න යන්නේ. අත තියෙනවනම් ලව් එකක් දාලා අත තියපන් නැත්නම් දැනගන්නේ අත තිබ්බොත් වදිනවා. චට්ටිය වදින දන්නවනම් අත කියන්නේ මොකද? ඊකට මේ විදුලියට බැලලා වැඩක් නෑ. අත තිබ්බට පස්සේ විදුලියට කියන්න එපා මම මේ බුද්ධ ආගමේ ඉන්නේ අට සිල් සමාදන් වෙලා තියෙන්නේ කරන්ට් එක පොඩ්ඩ අඩු කරලා තියෙන්නේ කියලා. එයාට ඒක කරන්න බෑ. ඉවුවට පුදුහමර වගේ වෙන්නේ නෑ. ඒ වගේ මේ විෂ ප්‍රමාණය දන්නේ නැති නිසා අපි මේ අමඩයෝ වගේ දියන්නාන්සත් අත තියන්න කැමෙන්තෙන් වල පිණුම් ගහන්නේ මේක සංසාරේ බය දන්නේ. මේ සංසාරේ බය කෙලින් වදිනේ වගේ නෙවෙයි තියෙන්නේ. ඒව එච්චර අමාරු නෑ. මේ මායාවේ. මේ සංඥාවේ. මේ අපේ තියෙන පටලැවිල්ල. අපේ තියෙන ෂටගතිය මායාවේ නිසා අර සමත ධානය නැත්නම් ලක්කන ආරම්මන ලක්ෂණ උපනිච්ඡාන කියන විපස්සනා ධ්‍යාන දෙකම තිබ්බත් ඉන් එහාට තියෙන රූප සංඥා පිළිබඳ ප්‍රශ්න සහ විපස්සනා උපක්ලේශ පිළිබඳ ප්‍රශ්න හරිම අමාරුයි පොදුවේ කියලා දෙන්න මොකද ඒක එක එක කරාට විශේෂයි. හරිම අපේ පුද්ගලිකව කියලා දෙන්න පුද්ගලික කියපු ගමන් යා හිත නරක වෙනවා. මගේ පුද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න එනවා මේ මේ අත්‍යන්ත දෙකනේ අත තියන්නේ. අම්මා අපව තත තිබුණත් දෙකන ඒ නිසා ඒ කෙනා යටහත් පහත් වෙලා අනේ පිං සිද්ධ වෙන්න අනේ බුදුහාමුදුරනේ අනේ ධර්ම රත්නේ සංඝ රත්නේ සීලේ මා පිරිසුදු කරාවා කියලා ඒ දේවල් මට උපදේශ වශයෙන් ලැබේවා මම නිහතමානී වෙන්න ඕනේ මම ප්‍රගල්භ වෙන්න නරකයි කියලා ඒ නිහතමානී ගතිය බුදුරජාණන් ශාපෙන් ඉල්ලන්නේ කියන හැබැයි තිබුණොත් කොට එන්න පුළුවන් කියලා. ඉල්ලන්න බෑ ඉල්ලුවාට කාටවත් නිහතමානී වෙන්න බෑ. මුළු සංසාරෙම රඟපාලනේදී ඉතින් ඒ නිසා මේ බුද්ධ ධර්මයේ ධම්ම බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ දැක්කට සීලය දැක්කට අපිට ওই තරම්ම ලේසිනේ අහිංසක වෙනවා කියන්නේ. අහිංසක වෙන්න බැරි මෙතෙක් කල් අපි හම්බ කරලා තියෙන හැම දෙයක්ම අපිට විරුද්ධව යන නිසා. හැම ශිල්පයක්ම හැම කීර්තියක්ම ප්‍රශංසාවක්ම විරුද්ධව යනවා. ඒ නිසා මේ ඉදර්ශන උපක්ලේශ එතන රූප සංඥා විශේෂයි. Tamanට ඒගොඩට යන්න මෙතෙක් වෙනකන් ආපු සතිය සහ අරමුණ උදව් වෙනවා. මඩේ ඇවිදිනකොට හැරමිටියක් උදව් වෙනවා වගේ. එහෙම නැත්නම් විශ්වාසයක් තමයි පහළ වෙන්න ඕනේ මෙන්න මේ ධර්ම කොටාසේ ගියාට පස්සේ එන්නේ හොල්මනක්, එන්නේ රූප සංඥාවක්, මේක උපක්ලේශයක් කියලා දන්නවනම් උපක්ලේශ කවදාක හානි කරන්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තිනවා සත්‍ය ගැන කතා කරනකොට ඔය යකදුරාලා එක එක යකාට නම කියලා ආර්දනා කරනවා මේ මේ පහන් වැට හදලා ඒ මේ තටුව තියලා ඒ කියනකොට ඒ යකා එන්නේ ඒ කිඩ ගන්නම් බිලි ගන්නම් කළු කැවුතු කන්නම් කියාගෙන තමයි එන්නේ. ඒකට මේ යකදුරා දන්නවනම් මේ අහවල් එක ආවේ කියලා නම කියලා කතා කරපු ගමන් ඕනි එකෙක් බෑ. මේ මනුස්සම අඳුරගත්තා කියන නමට. වැරදිලා නම කියව ගමන් බෙල්ලට අත තියෙනවා. සීරියක්ෂය ආපු වෙලාවේ ඔඩ්ඩි මැෂිනයි කියලා නම වර්ධගත්තොත් සීරියා කාට වෙලා වෙනවා. සීරියක්ෂය ආපම සීරියක්ෂය කියලා කතා කරුවා නම් ඌ හේම කුක්ෙක් වගේ පාත් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සෙත් මාරයවිල කරදර කරනකොට තව පාපී මාර කියලා බුදුරජාණන්සේ කෙලිම මාරයට කතා කරනවා තත් ඒව අන්තර 10යි. ඒකට මාරයට ඉන්න බෑ. රණ්ඩු කරලා නෙවෙයි නම කියලා කතා කරන්නේ. ඒ නිසා කෙලෙසේක නම කියලා කතා කරන්න පුළුවන් නම් එනිසි සක්විති රජකම තමයි. හැබැයි උපක්ලේශයක නම කියලා කතා කරනවා කියන එක හිල්ලන්නේ නැහැ. එයා ඉන්නේ සම්පූර්ණ මායාකට. ඒකට කියන්නම් මම දෙක තුනක් ඕගොල්ලෝ බය වෙන්න එපා. මෛත්‍රී කරන හැම කෙනා තුළම හැංගීගත්ත රාගයක් තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා 100ක් නිවන් දක්කන්නේ මෛත්‍රී වඩන්න වඩන්න පිටිපස්සේ හැංගිච්ච රාගයක් වංචා කරනවා. කරුණා භාවනා කරන්න කරන්න හැංගිච්ච ද්වේෂයක් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් මේක දන්නේ නැතුව මෛත්‍රී කරන්න ගිය ගමන් පටලැවෙන පටලැවිලි අන්තිර බුදුහාමුදුරට දොස් කියනවා ධර්මයටත් දොස් කියනවා හැබැයි මේ අමනයා දන්නේ මෛත්‍රී භාවනාව අංග සම්පූර්ණ එකක් නෙවෙයි පිටිපස්සේ හැම බේතකම තියෙනවානේ ඉංග්‍රීසි වේදකමේ side effects after effects කියලා ඒක ගතර වශයෙන් යම් කිසි විෂක් වෙනවනේ යකට ඒ විෂ අයින් කරන්න එපායි සිංහල වේදකමනේ ඔක ආහාරයක් වෙන දේවල් ගන්න බේතට ඉංග්‍රීසි සිංහලෙදී වසවිසනේ. ඒ වසවිස බව දන්නේ නැතුව බේත් බීගෙන පීගෙන ගියාම ඔය දෙඩෙන් නෙවෙයි මැරෙන්නේ. අර ඒකතු වෙන ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකේ. ඒකතු වෙන බේත් ගන්න ගන්න ගන්න ගන්න වකුගඩු හවුතු ගන්නවා. ඒක දන්නේ නැහැ. මේ පොතේ ලියලා තියෙන බලන්නේ නැහැ. පුංචි අකුරුනේ හැම එකම ලියලා තියෙනවා. ඒ වගේ දන්නේ නැත්තම් මෙන්න මේ වැඩේ මම කරනකොට මෙන්න මේ වගේ යටිපහුවෙන දෙයක් තියෙනවායි කියලා. ඉතින් මේ මිනිස්සු අන්තිමට බුදුහාමරට දොස් කියනවා. විපස්සනා විතරයි සතිය විතරයි මෙන්න මේ අඩුපාඩුව වෙන්න දෙන්නේ නැතුව මේක යනකොට මෙයා වෙන ස්වරූපයකින් වෙන මායාවකින් වෙන සංඥාවකින් මේ ඔළුව දානවා දැනට රණ්ඩු කරන්න යන්න එපා නම කියලා කතා කරනවා මේ මේ උපක්ලේශ මේ රූප සංඥා ඒ සෙල්ලම තියෙන තේරවාද බුද්ධ ආගමේ විතරයි අද ඒකත් ගා දුර්ලභ වෙලා තියෙනවා නැත්නම් ගැඹීර ධර්මයක් වාටපත් වෙලා තියෙනවා සාකච්ඡා කරගන්න බැරිලා තියෙනවා එදිනදා ජීවිතේ අපි මවාපාන වැඩි නිසා රංගපාන වැඩි නිසා නිසා ජීවිතේ රංගපෑම වැඩි මවාපෑම වැඩි බහුබූත වැඩි කෙනාට භාවනා කරන මධ්‍යස්ථානට යන්න බෑ මොකද එතන ගියාට පස්සේ රෙදි ගලවලා සාමාන්‍ය ස්වරූපෙට දානවනේ ඔක්කොමලා බිම වාඩි වෙනවනේ ඔක්කොමලා එකට උයපු බත්තලිය කණ්ඩ දෙනවනේ ඉතින් කට්ටියට බෑ ඒ කට්ටියට ඕනේ සුවිශේෂී ලක්ෂණ. ওই ලක්ෂණ කියලා කියන්නේ වැඩි සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු වෙන ගතිය. ඒකෙන් නැති කරන්නයි බුදුජානක වහන්සේ කිසජගෙයින් එළියට බහැලා අවුරුදු 45ක් ගත කරා. ওই කියන කිසිම කුමර කුමරි වස්තු නැතුව සුඛෝපභෝගී නැතුව මම අනිත් කිසු වගේම සැපෙන් ජීවත් වෙනවා කියලා ප්‍රසිද්ධ කෙරුවේ ඕනම කෙනෙකුට මෙතෙන් එන්න පුළුවන්. ඒ නිසා අර ඊටිසලා තියෙන කාය වේග චිත්ත වේග දෙක ලැබීම පවා දුෂ්කරයි. නමුත් ඊටහා තියෙන මේ උපදි විවේකයේ කියන තමන්ගේ තියෙන මේ ෂටගති මායාවී ගති ඒ ෂටගති මායාවී ගති වල තියෙන චපලකම පෙන්වන්න එන මේ රූප සංඥා විවිධසන උපක්ලේශ කියන එක මේ කෙලින් රණ්ඩු කරලා දෙන රණ්ඩුවක් නෙවෙයි ඥාණයෙන් ගහන්න ඒකට කියන්නේ වීර්ය සංප්‍රයුක්ත ඥාන සංප්‍රයුක්ත වීර්යයක් ඕන කරන දැනගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ හීනයක් මායාවක් හිතලුවක් මත රණ්ඩු කරන්න එපා ඕනම් බය නැ මූලකට මතන්න බලන්න බය නැත්තම් ඕක මායාවක් කියලා මායාවක් බව දැනගෙන භාවනා කරන්න ඕනේ මේක අපේ පුතේ සඳහන් කර තියෙන්නේ මාර පරාජය කරනවා කියලා එහෙම නැත්තම් එක එක කෝලම් පෙන්වන්න හදනවා කියලා මේක දැකීමෙන් ඇති හැටි දැකීමෙන් දස්සනා පහතබ්බා කියන වචනත් ගලපෙනවා මේ තියෙන්නේ රූප සංඥාවක් කියලා දකිනවනම් ඒක රූප සංඥාවක් වෙන්නේ නැහැ යාට. රූප සංඥාවක් වගේ දන්නේ නැතුව මේක නিত্য සුඛ සුභ ආත්ම දෙයක් වශයෙන් ගත්ත ගමන් ඉතින් අර හතුරෙක් විසින් හතුරෙකුට කරන ද කරදරය හොරෙක් විසින් හොරෙකුට කරන ලද කරදරය මේ වරදවා වටා ගැනීම කිතා කරනවා. ඉෂෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ වර්ධවා වටාගත් හිත හොරෙක් හොරෙකුට කරන දඬුවම අතුරෙක් හතුරට කරන දඬුවම කරනවා ඒක නෑ ඔය කායි විවේක මට්ටමේ ඒක නෑ චිත්ත විවේක මට්ටමේක තියෙන්නේ මේ උපදි විවේක මට්ටමේ ඒ උපදි විවේක මට්ටමට යන්න ඇති වෙන්න සංසාරේ දුක තේරුම් ගන්න තියෙනවා එහෙම නැතුව මේ බණ ඇහුවට පිටිකේ කාටක් කරවාඩම් කරාට විනය රැක්කට හරියන්නේ නෑ ඒක අවශ්‍යයි ඇයි මේක අවශ්‍ය කරලා තියෙන්නේ මේ සංසාරේ තියෙන දුකේ සංකර භාවයේ තේරුම් ගන්න ඕනේ. අපි කොච්චරක් අපිව රවට්ටගෙන ජීවත් වෙන්නේ. අපි කොච්චරක් අනුන් රවට්ටගෙන ජීවත් වෙන්නේ. මේ දෙකටම තනි උත්තරේ අහිංසකකම. අහිංසක මනුෂ්‍යර කවදාක රූප සංඥාවේ බාධාවක් නැහැ. ඒක හැරයක් කියලා දීපු ගමන් යා තේරුම් ගන්නවා. දෙසරෙන් තුන් සැරේ යනකොට විශ්වාසය ගොඩනගා ගන්නවා. ඒ නිසා යාට ඒක මේ අලුත් අලුත් කප්පිඹලා වගේ පිඹලා ඉන්න පුළුවන්. නමුත් මායාකාරීගත කරන කෙනාට ෂට ගති තියෙන කෙනාට ඒක මහා මේරු පර්වතයේ වගේ කාය විවේක චිත්ත විවේක වලට වැඩි අමාරුයි මේ උපදි විවේකය අද භාවනා ලෝකයේ දිහා බලනකොට විශේෂයෙන්ම ලංකාව වගේ රටක හොඳ සාරක්ෂතාවයක් තියෙන දක්ෂ මිනිස්සු ඉන්න රටක බර ගන්න මෙතනින් එහාට පැන ගන්න බැරුව මේ භාවනා විකුණගෙන කරන. ඒකෙන් নানা ව්‍යාපාර කරන්න හදනවා. ඒ මොකද හේතුව මේ රූප සංඥාව තේරුම් ගන්න නැතුව ඒ මට්ටමට ආපු නැති අයට මේ තමන්ගේ හටලැවිල්ල මේ තමන්ගේ මනෝවිකාරය අභිඥා වශයෙන් පෙන්ලා දෙනවා. ධ්‍යාන වශයෙන් පෙන්ලා දෙනවා. මාර්ගඵල වශයෙන් පෙන්ලා දීලා පටලවාගෙන අන්තිමට රහසේ වහකාලා මැරෙන්න වෙනවා. ප්‍රසිද්ධිය කරගන්න බෑ මේ දීලා නටපු නටගමේ හැටියට කරගන්න බෑ අන්තිමට රහසේ වහකාලා මැරෙන්න වෙන්නේ. මොකද සරුවචනන්සේ අමාරු වේ දාන ධර්මයක් නෙවෙයි දේශනා කළේ. උන්වහන්සේ විවේක මට්ටම් තුනක් පෙන්නලා මේ උපදි විවේකය කියන එක ලකනුපනිඥාන එහෙම නැත්නම් පච්චනීක ඥාන කියන මට්ටමින් එහා තියෙන එක අන්න ඒකට ලෑස්තිලා යන්න කල්යාණ මිත්‍යාගේ ඇසුර තියෙන්න ධර්ම සාකච්ඡාව තියෙන්න කමඨාන සුද්ධ වෙන්න ඉතින් ඒ තුන ඒ කාරණා ටික ලඟුනේ නැත්නම් මේ අවශ්‍ය වෙලාවට ඉතින් මේ මෙතෙක් කිනාපු වීර්ය හෝ උදිකලාව හෝ ඥානය හෝ සතිය හෝ ඉතින් එහාට යන්න මදි එතකොට ඒකම දහස්වර කිරීමෙන් ඒ ඉන්න මට්ටමේ මේ අවබෝධයක් ඇතුව දහස්වර කිරීමෙන් විතරක් සමහර වෙලක තමයි කෙනෙකුට මේක එහා පැත්තට ය아가න්න එක ඥාණයෙන් කරන්න ඕනේ වැඩක්. ඒක තේරෙනවා. ඒකට කියනවා උපදි විවේකී කියලා පැත්තට කියනවා ආසව අනුසය ධර්ම එහෙම නැත්නම් අනුසය භූමිය තේරුම් ගැනීම කියලා බටහිර මානසික විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ කියනවා මේ ශීෂ්ටි බටහිර මානසික විද්‍යාව දන්නේවත් නැහැ කියලා. හිතලවත් නැහැ කියලා. අඳුර ගන්නවත් බෑ කියලා. ඒ තරම්ම බොළඳ මානසික විද්‍යාවක් තියෙන බටහිර. ඒ තියෙන ටික හොඳටම තේරෙනවා මේ බුද්ධ ආගමේ කාය විවේක චිත්ත විවේක යනකොට ඒ ටික වෙනවා. නමුත් මේ උපදි විවේක පැත්තට තියෙන වංචනික භාවය, ෂට භාවය, මායාකාරී බව බටහිර මානසික විද්‍යාව මායාවක්. ඒක තනි කර මමයක් ඉන්න ආත්ම දෘෂ්ටියකට ගැලී ගච්ඡ දෙයක් නෑ. ඒගොල්ලන්ට ඒක හිතන්න ගිය ගමන් මානසික විද්‍යාවම කඩලා යනවා. ඒ නිසා ඒගොල්ලන්ට බෞද්ධ ක්‍රමයේ තියෙන ක්‍රම ඉගෙන ගන්නත් අපහසුයි මොකද ඒක තමන්ගේ බඩ රස්සාවට වදින. ඒ නිසා බුද්ධ ආගමෙත් මේ අනුන්සුව කරන්න බුද්ධ ආගම් කරන අමනයෝ පිස්සෝ තරං මෝඩ જાතියක් මන් දැකලා නැහැ. තමන්ගේ වැඩේ හරියට කරගන්න දන්නේ නැතුව මේ අනුන්ට උදව් කරන්න හදනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමනුත් මඩ ගෝරුවක ඉදලා ඉරිලා ඉන්න ගමන් තව මඩේ ඉන්න කෙනෙක් ගැන අනුකම්පාවෙන් උස්සන්ට යන එක එරිලා නැහිනවා. ඒ ශාමයේ උපදිවිවේක ගැන දන්න කෙනා කාගවත් පව්කොන්තරත් බාර ගන්න යන්නේ නැහැ. තමන් ආදර්ශ ජීවිතයක් ගත කරන ගමන් පුළුවන් තරම් සතතං සමිතං අබ්බෝකින්නම් කියන විදිහට එකම නිති ප්‍රතිපදාව දිගට දිගට කරගෙන යන අතර තේරුම් ගන්නවා මේක ඥානයත් අවශ්‍යයි ස්ථානෝචිත ප්‍රඥාවත් අවශ්‍යයි ඒ දේ කෙරුවට යොදන්න නැතුව කරන්න බෑ යෙදෙන්න නැතුව කරන්න බෑ කෙරුවට පස්සේ අපි හිතමු කාට හරි මේක මොනවාරි හේතුවක් නිසා වුණයි කියලා ඒක කියලා දෙන එක ඊට අමාරුයි. මොන්නම කෙනෙකුටවත් තේරෙන්නේ මොකද අපි තර්කානුකූලව හිතන මනසක් පුරුදු කරලා ඉවරයි අපේ හිත කුරුවල් වෙලා ඉවරයි. මේක තර්කයට අහු වෙන එකක් නෙමෙයි. මේක තර්කෙන් එහා පැත්තට ගිය එකක්. ඒ නිසා මෙතෙන්ට යන යෝනිසෝමනසිකාරය එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී කල්පනාව නිවනට හේතු වෙන එකක්. ඒ නිසා මේ අධ්‍යාපනයෙන් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. අධ්‍යාපනයකට බාධායි කියලා මම කියන්නේ නැහැ. අධ්‍යාපනයේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද අධ්‍යාපනයෙන් අපි ඊට රේකී ක්‍රමයට හිරිවැටලා ඉවරයි. මෙතනින් එහාට බෑ. මෙතනින් එහාට තමන් පිළිබඳ ස්වයං විචනය අවශ්‍යයි. තමන්ට සිදුවෙන හැම දෙයක්ම පණිවිඩකාරය කියලා තේරුම් ගන්න ඕනේ. කරාරින්නත් එපා. ඒ ස්වයං විවේචනේ ගියාට පස්සේ තේරෙයි අපිට මේ පණිවිඩකාරය කී දවසක් කොච්චර ගෙටෙන්න හදලා තියෙනවද අපි වළක්වලා තියෙනවා. අපිට මේ පණිවිඩකාරය වෙන්නේ හතුරෙක් විදියට. හතුර වෙන්නේ නැහැ ඒ විදියට. ඒක නිසා අමාරුම දේ තමයි කුසල ධර්මය මොකද්ද අකුසල ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න. අපි අනුන්ට නම් කියලා දෙනවා කුසල් කරපල්ලා අකුසල් නොකර හිටපල්ලා මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. කියලා දුන්නට තමන්ගේ අත්ත කුසලයේ කියන එක තමන්ගේ අත්චර්යාව කියන එක දන්නේ නැති අමනියාට තමයි ප්‍රත්‍යඥය කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යඥයට ඒ නිසා අනුන්ට මේ මාර්ගෝපදේශකත්වයක් දෙන්න කියලා දෙන්න මේක සිස්ටමේ මට්ටමින් කියලා දෙන්න පුළුවන් කියලා අමාරු බව තේරෙනවා. මේ උපදි විවේක පිළිබඳව එහෙම නැත්නම් මේ සංඥා රූප සංඥා පිළිබඳව වැඩ කටයුතු කරනකොට ෂටමායාවී ගත පිළිබඳව වැඩ කරන ගියාම ඒකට වටිනාකම තියෙන යෝගාවචරගත ජීවත් වීමේ තියෙන වටිනාකම. යෝගාවචර ඒදී හෙලි කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි බැරිකම, තමයි තියෙන ෂටගතිය, තමගේ මායාවී ගතිය, තව උපසම්පදා භීෂ්වක් ඉදිරියට තව යෝගාවචර ඉදිරියට කියත හැකිනේ. මෙන්න මේ මගේ ඇති වෙලා තියෙනවා ඔබ වහන්සේට ඕ ඔබතුමාට ඕ කරදර වෙලා තියෙනවා සමා වෙන්න. මේක අරගෙන මට ආත්මට ආය යන්න බෑ. දැන් බල්ලෙක් ඉදිරියට හරි ගමන්නේ වැදලා සමාව ගන්න පුළුවන් ගතියක් යෝගාවචර භූමියේ තියෙනවා. ඒ නිසා යෝගාවචරයන් අතර ඒක ඒ අදහසෙන් ජීවත් වෙන නම් ඒ මැද බුදුන් ඉන්නවා. සාමකාමී යෝග ජීවිතයේ ඇතුළත සමග්ගාණං තපෝසුකෝ සුකෝ බුද්ධාණං උප්පාදෝ වගේම පදයක් තමයි යෝගාවචරය ආය අතර මේ ඒකාග්‍ර භාවය අපි අපි ජීවත් වෙන එකිනෙකාගේ පව් එකිනෙකාගේ කණ්ණාඩියෙන් දැක ගන්නයි. ඒ නිසා ඒකට අපි නැමීගෙන නතු වෙලා ගත කරන්න ඕනේ කිව්වහම අපිට අම්මා අප්පා නොකරපු උදව්වක් හම්බ වෙනවා. අපිට ගුරුවරයෙක්ගෙන් ඔච්ච උදව්වක් ලැබෙන යෝගාවදී. ඒ සඳහා Tamanට කරන්න තියෙන දේ අහිංසක වෙන්න ෂටමායාවි ගති නෑ කියන්න යන්න එපා. තියෙන හැම වෙලාවෙම ධර්මේ නා බුද්ධ නාමයෙන් ධර්ම නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් හෙලි කරන්න. අනිත් කෙනා කියන්නේ නෑ නෑ ඒක ෂටකතියක් නෙවෙයි කියලා. ප්‍රශ්නයක් නෑ. හෙලි කෙරුවට පාඩු වෙන්නේ නෑ. ඒ හෙලි කිරීම හරහා තමයි අනුන් විශ්වාස කිරීම හරහා තමයි තමයි ධර්ම විශ්වාසය ලැබෙන්නේ. මුළු ලෝකෙම අද උගන්වන්නේ කවුරුත් විශ්වාස කරන්න එපයි කියන ධර්ම. ආරක්ෂකය වලට තමයි අද වැඩියෙන්ම රජයේ බරපතල වියදමක් වියදම් කරන්නේ අරසාවට. ඒ කියන්නේ කවුරුත් විශ්වාස කරන්න. විශ්වාස කරපන් මේ වෙඩි බෙහෙත්. විශ්වාස කරපන් ආයුධ කියන එකයි. උසංශක කිසිම දෙයක් නැහැ. තමන් තමන් විශ්වාස කරගන්න, සබ්‍රක්‍මචාරින් විශ්වාස කරන්න, විශ්වාස කරාට පස්සේ තමන්ට තේරෙනවා අහිංසක ක්‍රමය තමයි සරලම ක්‍රමය. වියදම් අධිකම අඩුම ක්‍රමය, පාරිභෝගිකත්වයේ අඩුම ක්‍රමය මේ ආරපිරිමැස්ස වැඩිම ක්‍රමය. ඒක පුත්‍රචානන්සේ පෙන්වන්නට අවුරුදු 45ක් ගත කළා තියෙනවා. ඉතින් මේ අටුවාචාරින් වහන්සලා පෙන්වනවා ඒක පශේ පුත්‍රචාන් වහන්සලා ඊටත්දී පෙන්වනවා කියන්නේ. රජසප අතහැරලා එළියට ගිහිල්ලා පැවිද්දක් අරගෙන කතා කරන්නවත් නැතුව ජීවත් වෙනවා. කිසිම සමාජ ආශ්‍රයක් නැතුව ජීවත් වෙනවා. ඒක නිසා ආද ආදීනව කල්පනා කරලා තියෙනවා සම්මසිතා භවේසු මේ භව ගමන පුරා කොච්චර රඟපෑමක් කරනවද කියලා. මේ මමයා හරි කියලා පෙන්නන්නට මමයා උස්සස් කරලා පෙන්නන්නට මමයාට වැඩි හැපලපල දෙන්න අපි සියල්ලම මේ නඩු තාමරංග බඩු තාමරංග කතාවනේ තියෙන්නේ. මේ මමයාවට පස්සේ ඉන්නකම් අහිංසකකමක් නැහැනේ. ඒ අහිංසක ජීවිතයක් අපිට තිබුණේ අවුරුදු 6 වෙනකම් ළමා කාලේ. අපිට බැරිද මේ තියෙන මේ කුණු කන්දල් ටික తాවකාලිකව පැත්තක තියලා අහිංසක ළමා ජීවිතයක තිබුණු බොළඳ වෙන්න හදනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ ළමයෙක් තුළ තියෙන ඒ ගතියට යන්න පුළුවන් නම් මේ ලෝකෙ මෙච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන රණ්ඩු සරුවල් ඇති වෙන්න වෙලාවක් නැහැ. සබාවනා කරන්න මේ පරියන්කේ විතරක් නෙවෙයි අවබෝධ කරන්න බෑ. සමාජ ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. තව කෙනෙක් එක්ක ඇසුරු කරනකොට අපි කොච්චරක් ෂට මායාවේ ගති වෙන්නනවද? අනික් කෙනා කොච්චරක් මට ෂට මායාවේ ගති වෙන්නනවද කියන එකට අවදිනවා. වසංගන්න එපා. කියාටත් කියලා දෙන්න ඕන වෙලාවක් කලාවක් බලලා තමන් ළඟ වෙනවනම් අනික් අය ඒක ඉල්ල ගන්න ඕන. ආ උඹ ළඟට ඇවිල්ලා ණයාපෙනේ පිංගුවාද? එහෙනම් තමන් වසලයක් වගේ මේ හීනමානටපත් උනාද? මට කරුණාකරලා ඒක මට තේරෙන්නේ මේ කණ්ණාඩිය හරහා දකින්න ඕන. ආන්නේ විදිහට එකිනෙකාට අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට එකිනෙකාට එකිනෙකා ප්‍රත්‍ය වෙනවනම් මම හිතනවා ඒක තමයි භාවනා මධ්‍යස්ථානක තියෙන ලෝකේ අනිත් තැන් වල නැති ලකුණ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න භාවනා කරන්න සතතං සමිතං නැත්නම් අබ්බෝකින්නම් කිව්ට ආචින්න ධර්මේ කඩා ගන්න තු භාවනා කරන්න. ඒක හොඳට මතක තියාගන්න අනුන් අපිට දක්වන ආකල්පේ ලොකු පාඩමක් තියෙනවා. මේ මිනිස්සු දකින්න අපේ කෙරේ. දැකලා මේ පෙන්වන දේවල් දොස් කියාගෙන අපිට යන්න බෑ. අපිට සුද්ධවන්තෙක් වෙන්න බෑ. හැබැයි කියන ඔක්කොම ඇත්තක් නෙවෙයි. සමහරකව නාස්තික විවේචන මොත ආස්තික කොට සැරගෙන කටයුතු කරන්න යනවනම් මේ අද මේ 2600 පස්සේ නැත්නම් දාස් ගන්න පස්සේ කියලා ධර්මයේ කිසිම වෙනසක් වෙලා නැහැ. අපිට පුළුවන් එකට පණ දෙන්න. පණ දීපු ගමන් ධර්මය අපිට පණ දෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස වැඩි බණත භාවනාවට කියවෙනව නෙවෙයි. ඒකතර ජීවිතය කියලා කියන්නේ හුදු කායික විවේක විතරක්ම නෙවෙයි. හුදු චෛතසික විවේක විතරක් නෙවෙයි. මේ හිත පුළුවන් නම් ෂටමායාවී ගතියින් ගතියින් එතන මේ සංඥා වල කරන පට්ඨපල් ගතියෙන් බේරගෙන ජීවත් වෙන්න අන්නේ තුනේම අර්ථය තමයි ඒකචර කියලා කියන්නේ. නැත්නම් මේ ජනයා කෙරෙන් මෙන් වෙලා ගත කිරීම පමණක් නෙවෙයි. ඒක අමාරු බව ඇත්ත. ඒ නිසා ඒකෙන් අත්තේ ඈත්ච පිරිහක් නෑ අපි මේක තියලා ඉන්නේ. දැනටමත් පුද්ගලිකව ඉතුරු පියවර ටිකක් ඇති කර ගැනීමෙන් අර ඇති කරගත්ත මේ ගාථාවේ සඳහන් කරලා තියෙන විදිහට පටිසල්ලාණය තවදුරටත් අර්ථයක් වඩා අර්ථවත් කර ගන්නට සියලු දිනාටම මේ බණ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දවසේ ධර්ම දේශනාව අංග බ්‍රහස්පතින ධර්ම දේශනාවෙන් නත කරනවා සිල් දිනාටම සරසී මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි විනාඩි සල්පයක් ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සම්බන්ධව. නැත්නම් ඊ අදාළ තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි කිටි ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා. ඒ සාකච්ඡා කරන දෙයක් නැත්නම් පියත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාර સમાપ્ત කරන්න බලන්නේ. ඉති ඉස්සලා කටරි වෙන කියන තරම් දෙයක් තියෙනවා කරුණාකර බඳ සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලයි. ඔසරයි සංස මේ කලින් දවසේ කමඨාන් සුද්ධ කරද්දී මේ මට මතක විදිහට ඒකේ නම අනුග්‍රහික සූත්‍රය. කාලෙන කාලම් සමාධි විතර මනසිකාතබ්බ කාලෙන කාලම් පග්ගාණ විතර මනසිකාතබ්බ. ඕක ගැන කතාවක් ඇති වෙනවා සංස. එතනදී දැන් ඔය කියන එක මම කල්ලොත් දාලා තිබ්බා. එතකොට තේරුණා දැන් කාලයත් එක්ක භාවනා කරද්දී අපි මේ වෙලාවේ සමාධිය අවශ්‍යයි, මේ වෙලාවේ වීර්ය අවශ්‍යයි කියලා ඒක අර මේ කරද්දි කරද්දි අත්දැකීමත් එක්ක ඒක පිළිබඳ තියෙන අවබෝධය වැඩි වෙන ගතියක් වගේ එහෙමද ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙවෙන්න පුළුවන්. එහෙම වැඩි වෙන ගතියක් වගේ තේරුණා සර්. දැන් එන්නට එදා කතා කරද්දී ඉතින් තව එකක් කතා කරන කාලන කාලම් මේ උපේක්ඛා නිමිත්ත මානසික කතා බලන්න. එහෙම දෙයක් ඊට කලින් අහලා තිබ්බ මේ නැද්ද මතක තිබුණේ නැද්ද මොකක්ද ගන්න සංස ඔන්න ඒකත් අර ප්‍රායෝගික ජීවිතේ දකින්න විදිහ ටිකක් පැහැදිලි කරමු ටොපික් මේ වෙනමයි කියලා කියන්නේ කාය විවේක චිත්ත විවේක විතරක් අහලා තියෙන කෙනාට Taman ලැබු කාය විවේකයේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා මට මේ දේවල් අහන්නවත් දකින්නවත් මේව මොනක කරන්න හම්බෙන්නේ නැන්නේ ගෙදර හිටියානම් කියලා Taman කාය විවේක ගැන ආඩම්බරයක් එනවා. ඒ ආපු ඔක්කොටම සමාධිය එන්නේ නැහනේ. දැන් සමාධිය ආවට පස්සේ එයා සමාධිය વિશે පුදුම සතුටක් ඇති වෙනවා. මේ ආවෝකෝටමත් හම්බුනේ මට ලැබුණා නේ කියලා ඒ සමාධිය අහිංසකව එහෙම නැත්නම් සාධාරණව බුද්ධ විදිනවා සමාධිය વિશે උපේක්ෂාව දන්නේ නැතුව යනවා. සමාධිය තියෙනක සාපේක්ෂ ධර්මයක්. සාපේක්ෂ සමාධියට සාපේක්ෂ වික්ෂිප්ත ගතිය තියෙන්න ඕනේ හිතක සමාධිය වටනකම තේරෙන්නේ. නිසා සමාධිය ආවත් එකයි උපේක්ෂාව වික්ෂිප්ත භාවය ආවත් එකයි කියලා මේ විශේෂයි උපේක්ෂාව තිබුණ නැත්නම් සමාධිය Tamanට තමන්ව වශී කරගන්න. තමයි සමාධියට නතු වෙනවා. ඊට පස්සේ එනවා මේ කාටවත් නෑ. ගීගියත අරින්නත් බෑ. කාටවත් සමාධිය ගන්නත් බෑ. මම තමයි ලොක්කා කියලා හිතා ගන්නවා. මේ හිතිල්ල නිසාම හිත වික්ෂිප්ත වෙනවා. එයා ඊට පස්සේ උපේක්ෂා කරන්න ඕනේ මේ සමාධිය. සැපක්. සමාධි සැපයක්. ඔකට සාපේක්ෂව දුකක් තියෙනවා. සමාධිය නෑ හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවේදී. මේ දෙකම හිතේම පෙරලි අවස්ථා දෙකක් මිස අරකට වැඩිය මේක හොඳයි කියන්න බෑ. දෙකේ අන්‍යෝන්‍ය ප්‍රතිගතියක් සාපේක්ෂ ගතියක් තියෙන නිසා සමාධිය වඩන්න මොකද ඒක නොමිලේ හම්බෙන්නේ නැති නිසා වැඩුවට අවසාන නිෂ්ඨාව වෙන්න දෙන්න එපා. එතකොට සමාධිය අපිව චප්ප කරනවා. අපිව වශී කරගන්න, අතු කරගන්නවා. ඒක කරන්න එපා. සමාධියට හොඳට රිදෙන්න, ඉතේ වික්ෂිප්ත ගතියටත් එන්න දෙන්න ඕන. නැත්නම් වික්ෂිප්ත ගතියට සමාධියටයි සමසිත. ඒක නිසා කියලා තියෙනවා. උපේක්ඛා සති සම්පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධිය. සතුට ධ්‍යාන සමාධියට යනකොට උපේක්ෂාවෙන් සහ සතියෙන් ආඩ්‍ය වෙච්ච හිතකින් මේ සමාධිය ලැබුවොත් සමාධිය තමයි නතු කරගන්න පුළුවන්. නැත්තම් සමාධියට අපි වහල් වෙනවා. මේ සමාධිය කියන කියන දේවල් කරන්න ගියාම සමාධිය නිවන වගේ වෙනවා. එතකොට අමාරු වෙනවා. ඒ නිසා සමාධියට වැඩි පෙනෙපුම්බඩ දෙන්න එපා. සමාධිය ගන්න ජපන තමා ගත්ත නයෙක් වගේ ඕන්ලයින් නටවල පස්සේ දාන්නලු කූඩුව මේ මඩිසලයට දාලා වහන්න ඕනේ. අනිත් කෙනාට කලිය දාගෙන යනවා නයි කියන බව තේරෙන්නේ නැහැ. කුඹලා ගත්තට පස්සේ තමයි නයි නටනවා. ඉතින් නැත්තම් සමාධිය વિશે සමාධි නිමිත්තම් බහුලීකරෝත් කිරුවොත් නින්දට වැඩි වෙනවා කියනවා. උපේක්ඛ වීර්ය නිමිත්ත බහුලීකත කෙරුවොත් වික්ෂිප්ත භය වැඩි වෙනවා කියනවා. උපේක්ඛා නිමිත්ත වලට ටිකක් නිදිමතාවත් හොඳයි. ඒකට වීර්ය වැඩි වෙලා නැති බව දන්නවා. ටිකක් වික්ෂිප්ත භාවයේ තියෙනවා. ඒක සමාධිය නැති බව දන්නවා. එනිසා මේ හැම එකෙම මාත්‍රාව දැනගන්න. හරියට භාවනා ජීවිතයක් හැදෙන්න ඔය පව් ටික ටික තියෙන්න ඕනේ. නැත්නම් කොහොමද දන්නේ මේ අනුන්ගේ පව් වලින් කතා කරන්නේ? බුදු මේකට වීඩියෝක් කරනවා මේ මනුස්සයා වේදෙක්ලු වේදෙක් කියලා කියන්නේ බස් එකට ඇවිල්ලා අලුවම් ප්‍රලේප විකුණනවා. ඉතින් කියලා දෙන විදිහට අලුවම් ප්‍රලේපයට එකම ભેද මේකවත් දන්නේ නැද්ද බල මේක ගනිල්ල ලෙඩි නැතුව කමන්නේ ගනිල්ල කියලා විකුණන තරම් දක්ෂ. හැබැයි උගේ මෙතන අලුවමක් තියෙනවා. ඉතින් මිනිස්සේ කායතෙන් දැන් උඹට ඔච්චර විශ්වාසයි නම් අලුවන් පොලේප ගැන උඹට තියෙන. මේ ලෙඩේ මේකයි කියලා පෙන්වන්න මම මේ තියාගෙන ඉන්නේ කියලා. <laughs> නැත්නම් අලුවන් කියන එක දන්නේ නැහැ. <laughs> ඒක සටගතිය තමයි. ඉතින් යෝගාවචරය හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ නිවන කියන එක උපේලා ගත්ත දෙයක්. සමාධියේ වටිනාකම තියෙන වික්ෂිප්තභාවය තිබුණොත් විතරයි. වික්ෂිප්තභාවය නැතිනම් සමාධිය මැරන්නේ. ඒක නිසා වික්ෂිප්ත හිත කියලා කියන්නේ 100 100ක්ම අයින් කළ යුතු කාලකන්ණි දෙයක් නෙවෙයි සමාධි හිතේ හේව නැල්ල. අනිත් පැත්තේ නිසා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කිව්වහම මුග දෙනෙක් මේ නිවන් සුව බලන්න යන්නේ අෂ්ටලෝක ධර්ම කියන්නේ සැපටයි දුකටයි සමහිත පවත්තන්න කියනවා. ලාභෙටයි පාඩුවටයි යසසටයි ආයසටයි ඕක කියන්න ඕනේ. ඒක උච්ච නිවන් දකින්න බුදු කෙනෙක් ඕනේ. අෂ්ටලෝක ධර්ම කම්පා නොවේ ඉන්න මේක ලෙල්ලන්නේ නැහැ. ඒක සෙල්ලම් නෑ. ඒක පුළුවන් වෙන්නේ සමාධිය ඇති කරපු කෙනාට විතරයි වික්ෂිප්ත භාවයේ තියෙන ඖෂධීය වටිනාකම තේරුම් ගන්න පුළුවන්. මාත්‍රාව තේරුම් ගන්න පුළුවන්. සමාධිය නැති කෙනාට වික්ෂිප්ත භාවයේ පරම හතුරුයි. මරන්න හිතෙනවා. නමුත් සමාධිය තියෙන කෙනා තියෙන මේ සමාධි වටිනාකම තියෙන වික්ෂිප්ත භාවයේ ආසන්නේ කරදර කර කර ඉන්නවා. ඒක තමයි සමාධි වටිනාකම තියෙන්නේ. නිසා මේ උපේක්ෂාව තියෙන වෙලාවට විතරයි කියනවා කෙලස් කැපෙන්නේ. සමාධියදී කෙලස් කැපෙන්නේ නැහැ, වීර්යයේදී කෙලස් කැපෙන්නේ නැහැ. උපේක්ෂාවෙන් බලන මේ ඒකට මේ කෙලස් ටිකක් කරනවා මේ නික්ලේශ භාවයේ තියෙනවා. මේ දෙක අතර හටන තුල තමයි ජීවිතයේ ජීවත් වීම සිද්ධ වෙන්නේ. නැත්තම් අපි ආතල් එකේ ඉන්නේ. සුස්තියේ ඉන්නේ. ඒ වෙලාවේ කෙලස් කැපෙන්නේ. අර බරු pore බලු pore යන්නවනේ. බලු pore යනකොට තමයි කෙලස් කැපෙන්නේ. අන්තිමට ඒක නිකන් ඉබේ සිදුවෙන ගාන්න යනවා. මොකද Taman නටන්න දෙයක් නැහැ ශිල්ප දන්නේ නිසා. එහෙම ඒ පීරි ගෑමනක් එහෙම ගෙවන් කිරීමක් ක්ෂය වීමක් වැය වීමක් වැටහෙන්නේ නැත්නම් ඒ කාලේ නාස්ති වීමක් ඇතන වෙලා තියෙනවා. සමාධිය තියෙන ඉඩ තියෙනවා. නමුත් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ උපේක්ෂාවෙන් දෙක දිහා බලන ඉන්න ඕනේ. තමන්ගේම సంతානෙව තමයි ෆයිට් එක යන්නේ. නමුත් තමන් නිරීක්ෂකෙක් විතරයි. තමන්ගේම වේදිකාව කුඩියට තියලා වේදිකාවේ නාට්‍යයක් කරනකොට තමන්ම ටිකට් එකක් අරන් ගිහිල්ලා ඒ ශාලාවේ ඉඳගෙන බලන්නේ. වේදිකාවට ගොඩ වෙන්න යන්න බෑ. ඒක ලේසි නෑ. ඒක ඒක තමයි මේ සූත්‍රයේම මේ දට්ඨබ්බ සූත්‍රය. දට්ඨබ්බ සූත්‍රයේ වටිනාම දේ තමයි සමාධි වීර්ය කියන දෙක ඕනෙම ආගමක තියෙනවා. ඒ උපේක්ෂාවෙන් බලන එක බුදුහාමුදුරුවෝ එකතු කරපු තුන්වෙනි කාරණාව. ඒක සල්ලේක සූත්‍රයේදී ලස්සනට පෙන්ලා දෙනවා. ඒ සමාධියේදී ਦਿੱත්ත ධම්ම සුඛය තියෙනවා නෑ කියන්නේ නෑ. හැබැයි කෙලස් නම් කැපෙන්නේ. සල්ලේකේ සිද්ධ වෙන පැන්සලා කුල් කරා වගේ උල් කිරීම, ගිවන් කිරීම සිද්ධ වෙන්නේ මේ කෙලෙසයක් ඇවිල්ලා මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී වැටෙන්නේ නැතුව ඒක දිහා බලහින්න පුළුවන් ගැතියි. කියන්නේ අපිට රූප සංඥාවක් ඇවිල්ලා තියෙනවා. අපි රූප සංඥාව බව දැනගන්නවා සැකනම් මූල කර්මස්ථානයේ හිත දාලා විශ්වාසය ගන්නවා. නැත්නම් මේක රූප සංඥාව බව දැන දැන ඉන්න එක අමු අමිය කෙලස් කැපෙනවා. ඉන්නේ නැතුව තිනකොට කෙලස් කැපෙන්නේ නැහැ. ආවිලා ආවිලා රූප සංඥාව බත්ල පටල ගත්තට කෙලස් කැපෙන්නේ නැහැ. ඒ දෙක තමයි පෘථජ්ජනය කරන්නේ. මේක න රූප සංඥා රූප සංඥා බව දන්න. ඒතකොට රූප සංඥා තවදුරටත් කෙලෙසක් නෙවෙයි. ඒක සටනේ ජයග්‍රහණය. අන්නේ ආකල්පය ඒ දිට්ඨිය හරි අමාරුයි මේ උත්සාහ කරන්න කියන්න තමයි. කියවනද නැද්ද දන්නේ නමුත් <clears throat> ඒක ඇති වුණ මිනිස්සයා ප්‍රශ්න දිහා බලන හැටි. ඒක තාම ගන්න බැරි වෙච්ච කෙනා බලන හැටි ලොකු වෙනසක්. අදලේ ස්වාමීන් වහන්සේ උදාහරණ කතාවේ ස්වාමීන් වහන්සේ දැන් අපි සමාජයක ජීවත් වෙන දැන් තාවන ස්වාමීන් වහන්සේ අර උන්වහන්සේ සඳහන් කළා කයත් එක්ක ඉන්නවනම් ඔය කිසිම දෙයක් මේ අපිට බලපාන්නේ නැහැ කියලා. මම මතක විදිහට තමයි කියන්නේ අපි අර ප්‍රවංශතරන් කයත් එක්ක අපි හිතව අර දෙංගතු වීමක් වගේ තිබ්බනම් ඔය කිසි දෙයක් අර අපේ يعني අර හිතේ තියෙන විචිත්ත බවට බලපාන්නේ අපිට ඒ විදිහට ඒ කියන්නේ කිසිම ගැටලුකින් තොරව ඉන්න පුළුවන් කියලා. ඒ දුකලා බව කියලා අපි කොහේ හරි ගිහලා ජීවත් වෙන්න දැන් දැන් වල ගිහලා ජීවත් වෙන්න යනකොටත් මේ මේ වගේ තැනකට ඇවිල්ලා ජීවත් වෙනකොටත් ඔය හුදකලා බව අර කයත් එක්ක නේ ස්වාමීන් වහන්සේ අර හුදකලා බව කියන අදහස් කරන්නේ අර කයත් එක්ක ඉන්නකොට තියෙන හුදකලා බව නේද ස්වාමීන් වහන්සේ කියන්නේ අර කිසි දෙයකින් බලපෑමක් වෙන්නේ නැහැ නෑ මම දැක්කා ඒ දවසක් මයිකල් ජැක්සන් මැරෙනකොට මම හිටියේ ඇමරිකාවේ ඉතින් පෙන්නන්නේ මයිකල් ජැක්සන් මම දන්නේ නැහැ මෙයා කවුද කියලාවත් දන්නේ නැහැ ඊපස්සේ මම හොඳට ෂෝ එකක් බැලුවා ඌගේ කය හසුරවන හැටි ෆුල් වේදිකාවේ කෝටි ගාණක් බලාගෙන ඉන්නවා මිනිහා කයේ ඉන්නේ සම්පූර්ණ කලාවක්. මේ හුදකලා මිනිය මිනිය කිසිම සංගීතඥයෙකුට ඔක්කොම වයලින් ඔක්කොම පර්ෆෙක්ට් වැඩ කරනවා. ගැතේ මොනවත් නැහැ. මයික් එක හයි කරලා තිනවා. උන් නටන නැටිල්ලේදී පේනවා කායනුපසනාව. මේක මේක බෑනේ අපිට. දැන් සෙනක දකින්නට අපි විවුලනෝනේ দাঁඩි දැන් දැන් මම මෙතන වාඩිලා ඉනකොට මෙතන වාඩිලා ඉනකොට මට අප්සෙට් නේ දැන්. මට ප්‍රතිසල්ලානේ නැහැ කියලා නේ තියෙන්නේ. මයිකල් ජැක්සන් සෙනක දකින්න දකින්න කායනුපසනාව. ඒ ඔය කයයි සංගීතයයි ඊට පස්සේ මම දැක්ක කෙනෙක් ඉන්ටර්වයුව කරනකොට උන් නිකන් යම් බෙරේකට ගහනවා වගේ මෙහෙම මෙහෙම කරලා අරන් දෙනවා පොඩි ධ්වනියක්. ඌ ඒක ජීවත් වෙනවා. මේ ජීවත් වෙන මම ළඟ ඉස්සරහින් ගෑණියා මේ ඉන්ටර්වයුව එකක් කරන්නේ උඩ ගන්න නැහැ. ඒ නිසා ඔය සම්පූර්ණ ආගමට දාන්න යන්න එපා. හැම ලෝකේ වීරවරයෙක්ම වීරවරයෙක් බවට පත් වෙලා තියෙන ওই රහසේ. හැබැයි ඌ දන්නේ නැහැ ඒක කියලා දෙන්න. ඌ දන්නේ නැහැ කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ දන්නවා කියලා දෙන්න. ඕන සෙනඟක් මැද ඉඳලා තමගේ කායට හිත ගන්න කිසිම සබකෝලයක් එන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව මේ ශාරීරියට වෙන්නේ නැහැ. සමහර වෙලාවට සබකෝල නිසා මැරෙනවා. ජීවත් වෙන්න බෑ. සබකෝල නැති වෙන්න එකම හේතුව තමගේ කය ගැන අවධානය යොමු කරන්න. මගේ කය පිටලා තියෙන හැටි. ඒක විකරණාට කමන්නේ නැහැ. සෙනඟේ ඉස්සරහා මට ඇඬුනා, කැස්සක් ගියා, සද්දයක් පිට වුණ ප්‍රශ්නයක් නැහැ. ඒ බව දන්නවනම් මේක මම හිතලා කරන්නේ ගන්න වෙන්නේ මේ කයනේ. ඉතින් ඒකට නිස්සද්ද තැන කයි ඉඳලා තියලා බලන්න ටිකක් සෙනගින තැන කයි තියලා බලන්න හොඳටම සෙනග තියෙන තැන ලබකොඩ තියෙන තැන කයි තියලා බලන්න තුනේම කයේ නෑ ඕකට ප්‍රත්‍යාරය. ආ මේ විදිහට මේ කය යාලු කරගත්තට පස්සේ මේක අපිට හම්බ වෙච්ච බුදුහාමුදුරු කියන්නේ ඕලාරික අත්පටිලාභය. අපිට ලැබිච්ච ගොරෝසු පටිලාභයක්. පෙරකට පිනකට ලැබිච්ච මේක වාංගුවට ගනි මේ මනුස්සයාගේ කය සන්තෝෂ කරන්න යන එක නෙවෙයි ඒක අමනයි. මේක කරගන්න දන්නේ නැතුව මේ ගෑණිකේ කය සන්තෝෂ කරන්න හදනවා දරුවගේ කය සන්තෝෂ තකතිරුයි තමන්ගේ කයවත් මොකද්ද කියලා දන්නේ නැතුව ඒකට පිළිබඳව සැකෙන් ඒක පිළිබඳව තමාට මම ලස්සන නැහැ කියලා හිතාන නැත්තම් මම හොඳ නැහැ කියලා හිතාන ජීවත් වෙන මිනිස්සු තමයි 150 හොඳයි කියලා හිතාන 150 නරකයි කියලා එක එකක් තමන්ගේ කය ගැන දන්නේ දන්නවනම් ওই භාවනා කියන්නේ නැවත ගෙදෙට්ටේමක් ඉන්නේ ඉන්නේ ඉරියව්වේ කය ගැන දන්නවනම් ඕන සබයක ඉන්න තරම්. ඉන්නවා සබකෝලේ එනවා ටිකක්. ඒ ටික වේරා කියලා කයට ඉඳගත්ත ඉවරයි. එතන තන්නේ ක්‍රම පාළු දැනට ගියාම සෝම් පිටේට ගියා. ඒ ආචාන්චා ස්වාමීන් වහන්සේ කියනවා ඒ අමසෝන ගත ගන්න මේ ජීවිතේ එක අංගයක් දුතාන් වල. ඒ ස්වාමීන් වහන්සේ පැය වගේ ගිහිල්ලා ඉඳලා තියෙනවා. නිකන් පොඩි මිනිහක් වල්ලපු තැනක අවකාශයේ ඇස් දෙක වහගෙන ඉන්නවලු හිතාගත්තලු මැරුණත් ඇස් දෙක අරින්නේ කියලා. අඩියක් එනවලු ටක් ටක් ටක් ටක් ළඟට ඇවිල්ලා පිටිපස්සෙන් ඉහට යනවා මෙහෙට යනවලු දැන් මේක ඇතුලේ මාර යුද්ධයක්. හැබැයි ඇස් දෙක අරින්නේ නැහැ. අදිෂ්ඨාන කරන කියලා. ඉතින් අන්තිමට බලනකොට මේ ගඳට ආපු බල්ලෙක්. හැබැයි ඇතුලේ මොකද්ද මහසෝන ආවා සීරියක් ආවා. ඉතින් මගදී ඇහැ ඇරියානම් තොවිලයක්. උඩට බලනකොට පල්ලෙකිච්ච ඒ නිසා බලන්නේ තන්නිකර හුදේකලා. ඒ කියන්නේ හුදේකලා කියන්නේ පාළු ගතිය. ඒකට කියන්නේ තනිකන් දෝෂ කියලා කියනවා. තනිකන් දෝෂයවත් මෙච්චරමයි උත්තරේ. සම්පූර්ණ සභාගත වෙලා එහෙම නැත්නම් විශාල පිරිසක් ඉතර හිටියත් මේකයි උත්තරේ. ඕක අමතක කරපු ශාපේ තමයි පුත්තජනකම. බුදුනාසේ හැම වෙලාවෙම කොහෙ ගියත් බුදු නුවණ කියලා කියන්නේ උන්වහන්සේ තමන්ගේ ශරීරයත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ කාමභෝගී රූපාලාවන්‍ය නෙවෙයි. ඇති ප්‍රකෘතිකය. ඒකේ තියෙන අහිංසකකම මේ පොඩි දරුවා ඉන්නේ එතනනේ. පොඩි දරුවා කවදාකවත් නැහනේ මේ අවබෝධ කරගෙන නැහනේ විශ්වයක් හෝ අම්මා තාත්තා හෝ ඔක්කොම මේ Tamange අර පුංචි කයත් එක්ක තමයි සංසන්දනය යන්නේ. ඒ වගේම ඒකට පෙන්නනවා මුළු ලෝකෙම මිනුම් කිරුන් දඩු ඔක්කොම අවිල තියෙන කයට සාපේක්ෂව. අඟල, වියත, රියන, බම්බේ ඔකෙන මුළු ලෝකෙම ඉන්නේ නිසා හැම එකටම මූලික කුඤ්ඤ මෙතන තියෙනවා. අපි ඒකේ කුඤ්ඤ කොච්චර මත් වෙනවද කියන එක අමතක කරලා අනුන්ගේ කය සන්තෝෂ කරන්න හදනවා, අතීතේ සන්තෝෂ කරන්න හදනවා, අනාගතේ සන්තෝෂ කරන්න හදනවා. ඒ ඔක්කොම පිස්සු හොඳ එක. පිස්සු ඩබල්. මේ වෙලාවක බලන්න තමන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නා හිටගෙන නෙවෙයි බව දන්නවනම් මම නම් කියන්නේ නිවනමයි. ආය මොකක්ක කතා දෙයක් නෑ නිවනමයි. ඉතින් අපි හිතන්නේ නිවන එච්චර ලාභයි කියලා. නිවන නිකන් කංකුම් ගන්නට ගන්න පුළුවන් මේ කියලා අපි හිතන්නේ. ඒක නිසා අපි තුරන් නිවන අල්ලන්න දෙමදිව යනවා. ඒ ඉස්තින්නාන්සලා හොය හොය උත්පාඩම් කර කර මැරෙන්න හදනවා. මේ කයේ තියාගන්න පුළුවන් එක කරන්ඩ කොයි දක්ෂ පොතක් කියුවත් ගැඹුරෙන්ම කියලා තියෙන ඔච්චරයි කායගත සති. අහිංසකව තමන් හම්බෙච්ච මේ කය ආඩම්බර කරලා හිතන්නත් එපා. අව탁සේතු කරන්නේ ඒක යථා පනි යථා යථා යථාව කායෝ පනිචෝ හෝති තත තතන පජාන යම් යම් ආකාරයට කාය තැම්පත් වෙනදී ඒ ඒ ආකාරය දැනගත්තා නම් ඒක තමයි සතිපට්ඨානෙ මුලත් අගත් ඔච්චරම තමයි හැදෙන්නේ. ස්වාමීන් මම මේ මේ කය මායයි කියලා හිතනවා. මේ හිතත් මායයි කියලා හිතනවා. මට එන සිතිවිල්ලක් આવුත් මේ මාන සිතිවිල්ලක් වෙන්නේ කියලා හිතෙනවා. ඒකෝට මම වෙච්ච ඒ සිතිවිල්ල ආර්ය ශ්‍රාමික මාර්ගයේ දාලා හිතන මම ඒකෙන් මේ අනිත්‍ය වූ ඒ උදේන කන්‍යාව උදේන සිතිවිලි අනිත්‍ය කියලා අනිත්‍ය කියලා අතහරිනවා. ඒ විදිහට තමයි මම හිතුවේ. ඒ කියන මට අවබෝධයක් ලැබුණා. ඒ ද්වේෂයෙන් හටගත්ත හිතක්. මුල සිට අග දක්වාම ද්වේෂයේ තියෙනවා. මාරය කියන්නේ මාසිනා නෙවෙයිනේ. මාරය කියලා කියනකොට නොද්දකින් නොපතන් කියන ගැටින් යනවනේ. මේනේ හිතවිල නොද්දකින් නොපතන්. මේනේ ඉතින් දිගටම ද්වේෂයෙන් ගත කරන්නේ. I'm sorry. මේ ජීවිතේ සන්තෝෂයෙන් මාරය කියන්නේ මට කය මම මොඩ උනොත් මාරය අත තියෙනවා. මම ඥානවන්ත උනොත් බුදුන් අත තියෙනවා. මේක මාරයයි කිව්වොත් බුදුන්ට ඉඩ නැහැ. මේක මේ පොදු දේවාල භූමියක් කරගන්න මේක ප්‍රමාදයටපත් වුනොත් වැරදිින් හිතුවොත් අනිවාර්යයෙන්ම මාර්ගපස්සට. එතකොට ඒ කෙනාම බුදුන් ප්‍රතික්ෂේප කරනවා. යම් වෙලාවක කිව්වොත් එමය මායයටත් මේකට එන්න පුළුවන් බුදුන්වත් එන්න පුළුවන් මම සතියෙන් ඉන්න හැම වෙලාවෙම බුදුන් වැඩ ඉන්නවා. අසතියෙන් ඉන්න අප්‍රමාදව ප්‍රමාදික. ගත කරන හැම වෙලාවෙම මායя කිව්වත් නැතත් රිංගනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේක මූලික අගේ අවශ්‍යතාවකමක් දෙන්න එපා මේකයි මායයාගේ හෝ බුදුන්ගේ කියලා. කාලයගෝ මුතුන් බව තීන්දුව වෙන්නේ තමගේ යෝනිසමස්කාරය අංශමස්කාරය හැටියට. ඒ නිසා අප්‍රමාද වෙන්න හැම වෙලාවකම බුදුන් වැඩ ඉන්නවා මේ. ඔක මේක බුදු බුදුහන්සේගේ කෝවිලක්. බුදුහන්සේගේ දේවස්ථානයක්. බුදුන්වහන්සේ පූජනීය ස්ථාන විහාරයක්. ඒකට ඉතින් මට තරම් වෙන විදිහට පිරිසුදු කරලා තියානින්න. මේක මායාවේ කියලා හිතපු ගමන් බුදුන් ඉන්න දෙන්නේ අපි අපි හිතීම බුදුන් ප්‍රතික්ෂේප කරනවා. ඒක ද්වේෂ සහගත වෙනවා. අපේ තියෙන හැම දැනුමක්ම අද තියෙන්නේ ඒ ද්වේෂය පදනම් කරගන්න. කිසිම දැනුමක් නැහැ ලෝකේ ද්වේෂය පදනම් කරගන්නදී වර්තමාන මොහොතේ ජීවත් වෙන්න දැනුම අවශ්‍ය නැහැ. කිසිම දැනුමක් ඕනේ නැහැ. එතකොට වර්තමාන මොහොතේට ප්‍රිය කරනවා මම දැන් මෙතන ප්‍රිය කරනවා. ඒතර මායයට කිට් වෙන්න බෑ මොකද මම සතුටින් ඉන්නේ. පිරිචිගතෙන් ඉන්නේ. ඒක මායය ගැන බයින් හෝ මායයට දේවාලයක් කරලා බාර දීලා නෙවෙයි. ඒ නිසා ওই සංකල්පය ද්වේෂ සහගත සංකල්පයක්. එහෙම නැත්නම් අපේ සිංහල වචන කියන නොදකින් නොපතන්න දෝමකින් සංකල්පය. මේක හොඳ එකක් නෙවෙයි ඕක පිළිකා ජනකයි. කාසිනෝජෙනික්. නිසා පුළුවන් තරම් බලන්න ඕනේ මේක විශාල පින්කරක් ගත් එකක්. බුල්ලබෝ manussත් ප්‍රතිලාභෝ ඒක අර්ථකතනෙ දෙන්න නම් අප්‍රමාදයේ සතිය එලඹ සිටි ගතිය එලඹ සිටි ගතිය අනිවාර්යව ප්‍රසන්න හැකියමින් කරන්න. මාරපාක්ෂික කියලා හිතෙන්නේ ඒක හිතන කෙනා ද්වේෂසාරකතෝ ඉන්නවා කියන එක තමයි තර්කයෙන් ඔප්පු කරලා දෙන්නේ. එයා නිතරම බලන්නේ ඉන හැම එකටම මේ අනිච්ච දුක්ඛ අනාත්තං කියවා ද්වේෂයෙන් බලන. නමුත් අනිච්ච දුක්ඛ අනාත්ම කියලා බුදුදහමස කියන්නේ අනිත්‍ය ලක්ෂණය දැක්කට පස්සේ තමයි අනිත්‍ය සංඥාවක් අනිච්චානුපස්සනාවක් කරනවා අනිත්‍ය ලක්ෂණය දකින්න නැතුව අනිච්ච අනිච්චං කියලා කියන්නේ ද්වේෂපදයි. ඒක අල්ලනවා කියන එක ලේසි නෑ ඒ නිසා ඒ වෙනුවට කියන්නේ මේ හැම චිත්තක්ෂණයකම එල්ලම් පුළුවන් තරම් එලබ සිටි සිහිය. පුළුවන් තරම් අප්‍රමාද වෙන එක තමයි කරන්නේ. එතකොට මේක බුදුහාමරන්ට පූජා භූමියක් පූජාසනයක් වඩටපත් වෙනවා. අප්‍රමාදව ගත කරන මොහොතෙන් පිටව ප්‍රමාදයටපත් වෙන හිතලා කෙරුවත් නැති කෙරුවත් අනිවාර්යයෙන් මේක උදුර ගන්න හැටි මායя දන්නවා. අපිට තියෙන චිත්තක්ෂණ පුළුවන් තරම් ප්‍රමාණයක් ඉඳට වැඩිය අප්‍රමාදීව ගත කිරීම සඳහා පෞරුෂ පරුෂ පෞරුෂත්වය පාවිච්චි කරන්න ඕනේ. අධිෂ්ඨාන ශක්තිය පාවිච්චි කරන්න ඕනේ. යම් දවසක මේ සතියින් ඉන්න ප්‍රමාණය වැඩි වෙච්ච ගමන් මායයට මේක කටුගයක් බවට පත් වෙනවා. ඉන්න බෑ. එයාට මනාප නැති වෙනවා. පුළු පුළුවන් වෙලා සතියේ පනේ ඊට දෙන්නේ. එතකොට ඉන්න බැරුව යනවා. නැත්තම් ඇඟිල්ල තිබ්බාය මොකක්වත් නැහැ. සර් දැන් මම මේ විපස්සනා දෙන්නේ. ඒ මට ඇටිවිතරස පිරිසුදු කරගන්න ඒ කියන්නේ අපි පස්සේ පස්සේ දවස්වල අර පිළිත් වැඩසටහන් වෙන වෙලාවේ මට පිළිලක තුන මේක කොහොමද මේ විදර්ශනාත්මක සම්බන්ධ කරන්නේ නැත්නම් මේ කොහොමද ඒකෝචරයේ ඒකෝචරයකක විශාන කප්ප කියන එක හරියට අගය කරන එක සම් කරගන්න කියලා මට මෙහෙම හිතවිල්ලක් ඇතුණා ඒක පිරිසුදු කරගන්න තමයි හිතපත් කරන්නේ දැන් පරිත්‍යාන දේශනාවකදී ඒක බොහෝ පිරිසක් එකතු වෙලා විශාල වශයෙන් කියන්නේ එකකින් තරමකට නම් ඒක වටිනාකම තියෙන ඒක බුද්ධ කාලේ ඉඳලා පැවතින ඉතා වැදගත් ආහිත්‍ය ආරක්ෂාව සඳහා දීලා තියෙන ඒක ආමිෂ පූජාවක් කියනවා. නමුත් සානංශ මේ මට එතුමා දැන් මේ කවුරුද කියන්නේ ආනාපානේ හිත දැම්මොත් ආනාපාන හිත ආනකරන සානංශ තේරෙන්න පටන් ගන්නවා අර මහා මංගල සූත්‍රයේ අශේවනාට බාලානා කියන ඒක 100%ක්ම ජාතකයක් පටන් ගන්න ඉතින් දැලේ මංගලවරු 38ම ගිහිල්ලා ඊට පස්සේ උත්තසලෝක ධර්මයේ කිච්ඡන් සංකම්පතික අශෝකන් විගදං කේමං කියන තැනට එනවා කියලා බං පුදුමාකාර සතුටක් ඊට පස්සේ දැන් බලන්න බලන්න ගියාම මේ පිළිත් පොතම මුළු පිළිත් පොතම උදාහරණ කීපයක් මම ඉදිරිපත් කරන්නම් ඉදිරිපත් නෙවුවා ඔය කර්ණම සූත්‍රය ගත්තත් ඒ මුලින් කියන ಗುಣ ටික සකෝද සූර්යස අනිති ඒ කියන සූත්‍රයට මුදුව නැති මාන විශේෂ මානති මාන කියන ගුණය කවදා සානපානයක එහෙම නැත්නම් ඒක තුලින්මයි අනිති මාන වෙන්නේ කොච්චර පිරිසක් ගන්න ඒකට ඒක ඉන්නේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක්කන් තරම් විසිනවා එහෙම ගිහිල්ලා ප්‍රතිපීතනප ගම සීලවා කියන තැනට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ ස්පර්ශ කරනවා ඊට පස්සේ රතන සූත්‍රය ගත්තත් ඒ විෂණයේ ගුණ Taman තුල වැඩෙන්නෙම මේ භාවනා ලෝකෙමයි ඊට පස්සේ තව කිව්වොත් බොද්ධංග ධර්ම බොද්ධංග සූත්‍ර ටිකම ඒ සති සම්බොද්ධංග කියන්නේ මොකද්ද ඒ වගේ ස්පර්ශ කරගෙන ස්පර්ශ කරගෙන යන මේ කානාපාන පරියන්කේදී උටි ඔක්කොම කරගෙන යනවා දැන් මේ ගිහිල්ලා තව ගත්තොත් ධම්මචක්කවත් සූත්‍ර අපි සාමස්ම තේරෙන එක සමඩකබන් සූත්‍රයේ පරිඤ්ඤයන්තිමේ වික්‍රේ භාවිතාන්තිමේ වික්‍රේ කියන වචන ඊට පස්සේ ගිහිල්ලා සතරස්පාල් නන්දිනී කියන එක ස්පර්ශ කරනකොට දැනනත් ඇත්තම කවදාවත් මේ ඒක පුදුමයි කියලා හිතනවා ඒ ස්පර්ශයේදී එතකොට එහෙම ගියා ඒකට ඒ හැම වකුරක්ම මුලින්ද ළඟට යනකම්ම සම්පූර්ණයෙන්ම අපිට විග්‍රහ කරගන්න බැරි කමින්ද අපිට අදාළ නැහැ කියලා හිතුණාට විඥා කරගන්න අපිට දර්ශකම නැගෙන්න නැත්නම් සම්පූර්ණයෙන් තමයි පිළිත් වෙනවා. ඊට පස්සේ අවසානයේ ආතනහටි කියනකොට එදියන් ආරක්ෂාවල වැගෙනීම පිළිති පිළිති ආකල්පයක් බොහෝ විට වර්තමාන පිළිත් කියන්නේ ඇත්තටම පිළිත් කියලා පිළිත් කියනකොට දෙවි වෙනවා දෙවියන් කොට මිනිස් වෙනවා කියන සංකල්පය බොහෝ විට කියන්නේ. ඉතින්දී ආතනහටි හොඳට පෙන්වලා දෙනවා. වික්කෝ වික්කනියෝ උපාසකව උපාසකයන් කියලා හැබැයි අරණ්‍යගතව කියන්නේ අරන්නේ වන සේනාපතාණී කියන්නේ යෝගාවචරෙක් වුණොත් ආනාපාන කරන කෙනෙක් ඒ කියන්නේ යෝගාවචරෙක් නම් ආනාපාන කරනවා නම් ඒගොල්ලෝ කියනවා යක්කු ඒක අම්මේ සුප දෙනවා කියලා අවුරු කියන්නේ මොනවයි කරදරගෙන අපිට ෆැමිලි කරන් ඉතින් වැඩේ බලා ගන්න. එතකොට සානස මම මට හිතුණා මේ මම මේක මෙහෙම දෙයක් කියලා මේ කියන්නේ මම කොහොමද පොතවත් පිටිකක් කියන දන්නවන්නේ දැන් මම වාසිය ගන්න ඇත්තටම ඒ යෝගාවචරයට මේ සම්පූර්ණ එක පරයන්කේදී මේ මුළු පිළිච්චම ආනිසංස එනවා නේද කියන්නේ. ඒක දිත්තක්ෂණය. පරයන්කයකට යන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ඒ තේරුම් ගත්තනම් අහන පිළිත්, කියන පිළිත්, කරන පිළිත් කියලා පිළිජය තුනක් තියෙනවානේ. අහන පිළිත් තමයි ඔය සාමාන්‍යයෙන් ඔය බත් කකාව කරන්නේ ඉරමණි උඩින් දෙන පොල් ගන්න ගමන් අහනවා. අහන පිළිත් ඒක. ඇහෙන්නෙත් නැහැ සමානතාව. පිළිත් කිද්දට කියලා හම්දර වඩම්මන කියලා කී දෙනා දැහැරලාගෙන බුදිනේ. ඊට පස්සේ තියෙනවා අහන පිරිත් කියලා කියන පිරිත් જાතියක් කියලා. එතකොට අපල්පාණ මහ ප්‍රාණ දැනගෙන කියනකොට පුළුවන් තරම් බලනවා අර්ථ ගන්න. කරන පිරිත් කියලා කියන්නේ ඒක සතියෙන් කරනවා. ඒකට පිරිත් කිව්වත් වෙන මොනවාරි කිව්වත් සතියෙන් කිව්වනම් සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒකට ඔච්චර තුම්මරුවක් කියන්න ඕන කමක් නැහැ. එක චිත්තක්ෂණයක පවා සතියෙන් ගත කරන පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. ඒ කරන පිළිති ආරක්ෂාව ලාතුකින්වත් ගන්න බෑ අහන පිළිති. කෝ කියන පිළිති. අහන පිළිත් නැතුව කියන පිටට යන්නේ කියන පිළිත් නැතුව කරන පිටට යන්නේ නිසා කරන පිටට ගියාට පස්සේ තේරෙනවා මේ සා විශාල කෙටි ක්‍රමයක් තියේදී අපි මේ රැක් තුන් තිත් රැක් පුරුදේ අන්තරවාගෙන තරංග ගහගෙන නටවන්නේ අපි හිතේ මේ පිනට මේ මේ උරතලයට කැමති විදිහ. උරතල් වෙලා ගියාට පස්සේ මේ පුද්ගලයා යණ යන තන පිරිතක්. ඒ කවුරුත් කියලා පිරිතුල්කට ගහලා වතුර යන්න ඕනකමක් නෑ පුද්ගලයාම පිරිතක්, චෛත්‍යයක්, ත්‍රිපිටකයක්. ඉතින් ඒකට අර ක්‍රමේ තමයි තියෙන්නේ. අහන පිළිදෙන් කියන පිළිදෙන් යනවා කියන පිළිදෙන් කරන පිළිදෙන් යනවා. කරන පිළිදෙන් ඇති කරන්න මේක ළමා සෙල්ලමක් විතරයි. ඉතින් ඒව තමයි ලොකු කරලා තියෙන්නේ මොකද හුඟ දෙනකොට කරන පිළිත් කරන්න වෙලාවක් නැහැ. කියන පිළිත් කියන්න වෙලාවක් නැහැ. අහන පිළිත් තමයි තියෙන්නේ. ඉතින් ඒක කරගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් දෙවියෝ වෙනකොට යක්කෝ යනවා කිව්වට පිළිත් කොටුවටම එන්නේ පෙරේට වෙන්නේ. ඊට පස්සේ කොහොමද වෙන්නේ? ඉන්නේ යක්කෝ ඉන්නේ දෙවියෝ යනවා. එන්නෙම කියන මට අර ටික ඕන මේ ටික ඕන මේ මේ සිගරට් ටිකක් ඕන මට දැන් ටිකක් බොන්න ඕන පිටු පිට කියන්න බෑ කියන්නේ කට්ටිය එකට එන්නේ. ඕසන්ට මේ මට ඇත්තටම මේ කනගාටුවක් ඇති මම මේ මෙරඹදී ඇත්තම සිද්ධ සිද්ධියක් ඒ ශානන්සේ ඔක්කොම දැන් පිට සම්පූර්ණ සෙට් කරලා දැන් විද්‍යාඥයර හෙල්ලෙන්න බෑ දැන් හිත පිටිට අද කියනවලු ශානන්සේ හැබැයි මෙහෙමයි විශ්වන අතර ගැන මිනිස්සු ඒකට හරියටම ඉඳ පාන්ටර දෙකේ කරනකොට කොහොම හරි පාම්බාගේකුයි පරිපොට්ටුකුයි හදන්න වෙයි කියලා. හරි පිළිවෙල ආනිසංස ඊතරමනේ. මනින්ද ගිරන්න පුළුවන් ආනිසංස තියෙන්නේ. ඒ නිසා සමූහයක් එක කරලා නම් කවදාකවත් මොකද පිළිසරණ නම් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ඒ සමූහයේ අදහස් නැතිවන් තන්ත්‍ර වෙනස්. ඇතර මේ මාසෙට කඩ දෙන්න තු පිටකට ඌ හිත සන්තෝෂ නෙවෙයි පිළිත් කියන්නේ. ඉතින් අර පාම් භාගේ පේනකොට ඌට ඌ දොළ සම්තිසිලානේ. ඒ දොළ දෙන්න තු යකා ඉන්නේ නැහැ. ඉතින් ඔය යකාද ගෙන්නන්නේ දෙයියද ගෙන්නන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊට පිට වැඩි හොඳයි අර ක්‍රමයට ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාලේ අපි ටිකක් වීදම් කරන්න වෙනවා. කාලේ නැති ගන්න ඊට පස්සේ තීරුම් ගන්න ඕනේ. Taman හිතට තමාට මේ සෙවණ ඇල්ල අනම් පීට දෙවුවත් වෙයි වෙනසින්න. ඒ හරහා ආපු ගමනට නිඳ කරන්න එපා. ඒ හොයාගෙන තමයි එන්නේ. පොඩි ළමයි වගේ හොයාගෙන ඇවිල්ලා වැඩිමහල් වුණාට පස්සේ අරගොල්ල කරගන්න කෙනාට ඒ කට්ටියගේ හීනිය කට්ටියට දකින්න ඉඩාරින්ද? මේ මේ මම මෙහෙමයි මයත් එක්ක ඉන්නපයි කියලා වැත්තට යන්නත් එපා. තමන්න පුළුවන් කරලා කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ මනාවෙනේ ඡන්ද මූලක සබ්බේ ධම්මා සීල දෙනා මේ සියල්ලම කරන තමන්ගේ මන අපිට මේ මන අපිට ගරු කරන්න එපා. මිනිස්සුෙකුට කරකිරීම ගැන තියෙන පිළිතර කරකිරීම නෙමෙයි ඒකට කැමති කෙනාට ගරු කරනවා. හැබැයි ගරු කරුවයි කියලා කියන්නේ අනුමත කරුවා කියන එක නෙමෙයි. මගේ මතේ ඕක නෙමෙයි. වැඩි ඡන්දේ කරගන්න ඒක දෙනවා. ආම්දුරුණත් ඇවිල්ලා කිව්වොත් මට හොඳ සැප බීම බෝතලයක් ඕනේ. ඉතින් මොන කරන්නේ? මේ පිළිස කියන්න ඕනේ දෙන්න බෑ. ඒ නිසා මේ පිරිසක් එක වහ කන්නත් බෑ කියලා යුනිවර්සිටි කිසි කියන්නේ. ඒකත් ඉල්ලගෙන ගන්නවා. ඔසන්ට මම දන්නේ කෙනෙක් ඉන්නවා. එයා නොනකසා කරන දෙක විශ්වාස කරන නමුත් එයා සාමාන්‍ය අවුරුදු චාරිත්‍ර වලදී හරියටම ඉතින්ම නැකතරම කරනවා. ඔක්කොම උඩෙන් ගිහිල්ලා කැම තියාගෙන කාමරේ කනවා. මේක සම්පූර්ණ හොරෙන් කරන්නේ. ඒකනේ මිනිස්සුන්ට කවුරු අපි අපි සම්මුතියක් තියෙන නේද? සම්මුතියක් ඒක තුල සම්පූර්ණ චාරිත්‍ර කරනවා ඒක පුදුමයි. බලනකොට චපර චරිතයක් වගේ දෙක දෙක විඩියෝරයි. නමුත් ඒ මනුස්සයා දන්නව නායකත්වයේ දෙන හැටි. ඒක දන්න නායකත්වය කියන්නේ මේකයි මිනිස්සුන්ට ඕන කරන්නේ සත්‍ය නෙවෙයි. කවදා හොන්දටම දෙක තියන්නේ කිසිම කෙනෙකුට සත්‍ය අවශ්‍ය නැහැ. ඔක්කොටම ඕන කරන්නේ මම දන්නවා කියලා පෙන්වලා දෙන්නේ. නැත්නම් එයාගේ අයියා. එයා අයියා කරන්න දෙනව නම් එයා ඕන බූදලේ උනත් දෙනවා. සත්‍යයට නම් කවදාක මොකෙක්වත් මායින් කරන්නේ නැහැ. මේක අහම්බෙන් ඔය යනකොට පය වැදලා හප්පුණු මිසක් සත්‍යස් නම් කිසිම කෙනෙක් ආදලා සත්‍යෙ පුතුම් බයයි. සත්‍ය එනකොට බුදු ඇඟ හිරිවැටෙනවා. මොකද අපිට ඕනේ මේ මගේ සත්‍යයේ සත්‍ය කරන්න. දැන් බුදු ආරෝ වෙනවා මේ පරම සත්‍ය නෙවෙයි. ඒකින් කිසි කෙනෙකුට නම්බුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ ඒ කොළම දිහා බලනකොට මේ ලෝකයා නටන නාටකම දිහා බලනකොට බත් කන්න ඕනේ නැහැ. hina කාලා ජීවත් වෙනවා. දෙඳලා හැන්දෑ වෙනකන් මුද්ද මේ විකට වැඩ සිටිලා බලනවා. සමේ රුද්‍රගුලගේ විනෝද සමය වගේ උදේ ඉඳලා හැන්දන එක එක පිනවන එක නෙමෙයි කරන්නේ. ඒකට ආගමත් අරගෙන තියෙනවා, බුද්ධහමත් අරගෙන තියෙනවා, භාවනාවත් අරගෙන තියෙනවා. අනිත් වගේ පිනවන එක නැති ගන්න දෙයක් නැහැ ඒක ඉතින්. සුද්ධ කොමිටි එකනේ. මේකත් ඒක තියෙන. ඒක තියා බැලුවට පස්සේ අපිට මේ වෙන් කරන්න මොනවත් නැහැ. උඹ ගැලවියා. දෙක කිව්වනම් ඉවරයි. දෙන්නේ කිව්වනම් ඉවරයි. ඒක බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කොලාලි. භ්‍රමචර්ය ජීවිතය ගත කරන්න ඕන නම් ඕන තරම සෙනඟක් එක්ක ඉන්න මගේ කයත් එක්ක ඉන්න. මොන තරම් සබයක් එක්ක හිටිය සබකොලයක් එන්නේ තමගේ කයත් ඉන්නේ මයිකල් ජැක්සන් වගේ ඉන්න උනවා. අපි දැනට දෙක දෙක ඔක එළියදී කිව්වම දෙක දෙවියෝ කියලා කිව්වම මිනිසුන් මිනිසු ඒක බ්‍රහ්ම කිව්වම මිනිසුන් දෙක වෙච්චර ඒ මතේ ප්‍රශ්න පස් කතා කරනවා හොඳයි. අපි වෙන අපි එක මේ මේ සාකච්ඡාව මෙතන ඉවර කරනවා. අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමින් අපි එත්තාවතා ചാති ගාථා සජ්ජායනාට පිළිමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං